හොඳයි සීලම දෙනා ධර්ම දේශනාවට ප්‍රථම හිත තැන්පත් කරන සාදුකාරයක් දෙන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු චitte චිත්තානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු ඉද බික්ඛවේ භික්ඛු සම්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යතාච අනුපන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති යතාච උපන්නස්ස කාමච්ඡන්දස්ස පහීනෝ හෝති තංච පජානාති යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට මේ වටිනා සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන දේශනා 12ක් අමාර කරලා තියෙනවා ඒ වගේම කායනුපස්සනා සතිපට්ඨානේ වේදනානුපස්සනා සතිපට්ඨානිය චිත්තානුපස්සනා සතිපට්ඨානිය කියන මේ කොටස් අපි අපගේ ශක්ති ප්‍රමාණය මූල ධර්ම කාරණා ප්‍රායෝගික කාරණා සහිතව විස්තර කරගන්න යෙදුණා. අදාපි මේ ප්‍රවිෂ්ඨයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ හතරවෙනි එහෙම නැත්නම් ධම්මානුපස්සනා සතිපට්ඨානයේ වශයෙන් සඳහන් වෙන කොටසටයි. මේක යටතේ විශාල විග්‍රහයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් වැඩිම ධර්ම කොටස රාශියක් වැඩිම විග්‍රහයක් සඳහන් වෙන්නේ මේ ධර්මානුපස්සන කොටසේ ඊගාවට තමයි කායානුපස්සන කොටස වැටෙන්නේ ඊගානකට චිත්තානුපස්සන කොටස අදුම කොටසක් සඳහන් වෙන්නේ වේදනානුපස්සන කොටසේ මෙතන ධම්මානුපස්සන කියලා කියනකොට සම්ප්‍රදානුකූලව ආචාර්ය මතයන් අනුව සලකලා බලනවා නම් මොනවද මෙතන මේ ධර්ම කියලා කියන්නේ කියලා බැලුවොත් යම් කොටාශයක් කායනුපස්සනාවට අයිති වෙන්නේ නැද්ද යම් කොටාශයක් වේදනානුපස්සනාවට අයිති වෙන්නේ නැද්ද යම් කොටාශයක් චිත්තානුපස්සනාවට අයිති වෙන්නේ නැද්ද මේ සියලුම කොටස් මෙතන ධර්මානුපස්සනාවටට ගෑනවා සතර සතිපට්ඨාන එකතු වෙච්චහම සම්පූර්ණ අංග සම්පූර්ණ විග්‍රහයක් මේ ගමන් මාර්ගයේ පිළිබඳ ප්‍රතිපදා පිළිබඳ ලැබෙනවා. ඒ නිසා කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා යන කොටස්වල සංග්‍රහ වෙච්ච නැති, විස්තර වෙච්ච නැති කොටස් රාශියක් මේ ධර්මානුපස්සනාවට ලැබෙනවා. ඒක විස්තර කරලා දෙන්න හදන්නේ ධර්ම නැත්නම් හිත කියන කොටසට අරමුණු වෙන දේවල් කියලා. චිත්තාරම්මන වශයෙන් තමයි මේ ධර්මානුපස්සනාවට අර්ථකථනය දෙන්න අටුවාව උත්සාහ කරන්නේ. නමුත් ඇත්තටම හිතට ආරමුණු වෙන උගාක් දේවල් වේදනානුපස්සනාරතේ චිත්තානුපස්සනාරතේ ගැනෙනවා. ඒ නිසා මේක හිතට ආරමුණු වෙන දේවල් කියලා කිව්වොත් ඒකකොට වේදනානුපස්සනාව ගැන අපට චිත්තානුපස්සනාව ගැන වෙනම අර්ථකථන දෙන්න වෙනවා. ඒක නිසා ඒවා ගැන සලකා බලන ඇත්තෝ මතක් කරලා තියෙන්නේ කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා යන අනුපස්සනා ක්‍රම යටතේ දියුණු වේගන යන භාවනා හිතට හමු වෙන හමු වෙන්න පුළුවන් ආරමුණු කියලා තමයි මේකට කියන්නේ. අර වැඩ කරගෙන යනකොට මගදී හම්බෙන්න පුළුවන් දේවල්. අරවා තමයි ප්‍රධාන වශයෙන්ම මාර්ගපත. ඒ පතේ යනකොට මේ ඉදිරියට සාකච්ඡා කරන දේවල් අනිවාර්යම වගේ හමු වෙනවා එක්කෙනෙකුට නෙවෙයි හැම දිනම ගන්නකොට එක්කෙනෙකුට සමහරලාට <clears throat> මේ කියන බලාපොරොත්තු වෙන කොටස් වලින් යම් යම් අංග ප්‍රකට වැටෙන්න ඉඩ තියෙනවා යම් යම් අංග ප්‍රකට නොවෙන්න ඉඩ තියෙනවා නමුත් අතරමාර්ගයේදී හම්බෙන කොටස් කියන අදහසකුත් තියෙනවා ඒ කොහොම වෙතත් ඒ ධර්මානුපස්සනා කොටස ඉස්සල්ලාම සඳහන් වෙන්නේ කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන සරුවචන් වහන්සේ විසින්ම ඒ අහන ප්‍රශ්නයට ඉස්තර වශයෙන් දෙන්නේ ඉස්සල්ලාම නීවරණ පබ්බයයි නීවරණ පිළිබඳ කතාවයි. ඉද බික්කවේ බික්කෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති නීවරණේසු ධර්මයන් විසෙයි ධර්මයන් වශයෙන් බලන්නේ නීවරණයන් විසෙයි. නීවරණ කියන කොටාසියයි. නීවරණ පිළිබඳව නීවරණ නීවරණ වශයෙන් බලනවා. ධර්ම ධර්ම වශයෙන් බලනවා අපි මේ තාක් කලින ගමනේ උත්සාහ කරා. කයේ කය අනුව බලනවා. ඒ කියන්නේ මොකද්ද? වේදනා වේදනානුව බලනවා. හිත හිත අනුව බලනවා කියනකොට අපි සෑම වෙලාවෙම උත්සාහ කරේ පූර්ණ නිගමනයන්ගෙන් තොරව පූර්ණ විවෘතත් තාත්වයකින් ඒ ඒ කොට්ටාස දිහා බලනවා. වෙන විදිහකට කියනවා කයේ කය අනුව බලනවා කියනකොට කය පූර්ණත්වයෙන් බලන්න ඕනේ. කය කොටසක් හෝ එක දෘෂ්ටි කෝණයක් හෝ එක පැතිකඩක් බලනවා නෙවෙයි. නමුත් ඕනෑම කෙනෙක් බලනකොට දෙන්නේ එක පැත්තයි, එක පැතිකඩයි, එක අංශයයි. නමුත් අඩු ගානේ අපි දැනගන්න ඕනේ ඒක ඊවැත්තේ පෙනුනට මේක නොපෙන්න බැරි ගොඩාක් තියෙනවා. ඒ නිසා කය පිළිබඳව එක පැත්තක් පූර්ණත්වයට ගියාට සන්තෝෂ වෙන්න මේකේ සම්පූර්ණ කය පූර්ණ වශයෙන් දකින්න කම්ම කායන පස්සනාවේ යෙදෙන්න ඕන. ඒක සඳහා කායන පස්සනාව වේවා, චිත්තාන පස්සනාව වේවා, වේදනාන පස්සනාව වේවා, අපි නැත්තම් මේ කතා කරන්න හදන ධම්මාන පස්සනාව වේවා. නිදර්ශනයක් වශයෙන් කියනවනම් මේ හඳ හැමදාම පොළවට මුණ දාන එකම මුණට. ඒක අමුතුම යෙදුමක් කියලා තියෙන හඳ පොළොව වටේ රවුමක් යනකොට Taman වටේත් ඒ රවුමක් කරකැවෙනවා. මේ නිසා හැමදාම පොළොව පැත්තට මුණ දාන්නේ හඳේ එකම පැත්තයි. ඉතින් මේක නිසා මේක දිහා ඒ චන්ද්‍ර ගවේෂක විද්‍යාඥයෝ දුරදක්ෂණ මාර්ගයේ විවිධාකාර විතර බලලා තියෙනවා. මේකට යන්නේ නැතුව එහා පැත්තට යන්නේ නැතුව කවදාකවත් හඳේ එහා පැත්ත හිතියංගත කරන්න බෑ. ඒ මොකද මේ පැත්ත විතරමයි හැමදාම ලෝකෙට මුණ දෙන්නේ මනුස්ස ලෝකෙට. ඉතින් අර දුර දක්ෂර වලින් පුළුවන් තරම් එක සිතුවම්ගත කරගෙන ඒගොල්ල දිගටම පරීක්ෂා කරගෙන ඉඳලා තියෙනවා. පරීක්ෂා කරනකොට අවුරුදු නිශ්චිත වශයෙන් නෙවෙයි අපි කියමු අවුරුදු 30 40 බලනකොට දැකලා තියෙනවා මේ හඳේ යම් කිසි දෝලනයක් සිද්ධ වෙනවා 100%ක් එක පැත්තකට හනවා 100%ක් එක පැත්තකට හනවා අවුරුදු 50කට 60කට අතර කාලාන්තරයක. ඉතින් එන්නේ වෙනස දැක ගන්නට අවුරුදු 30ක් 40ක් හඳියා බලන්න ඕන. 40ක් 50ක් බලන්න ඕන. බලනකොට බලනකොට මේ පැත්තෙන් 150ක් 105ක් වැඩිපුර පෙන්වෙනවා. ඒකෝට අනිත් පැත්තෙන් 105ක් මැකෙනවා. අනිත් පැත්තට යනකොට මේ පැත්තෙන් 105ක් වෙනවා මේ පැත්තෙන් 105ක් මැකෙනවා. මේ නෙවෙයි අවුරුදු 50 ගියාට පස්සේ අර එහා පැත්තෙන් 105යි මෙහා පැත්තෙන් 105යි වෙච්චාම දැන් 160ක් සිතියන් ගත කරලා තියෙනවා ලෝකෙ මිදලම. ඒ වාගේ තමයි අපේ මේ ශද්ධාව නිසා, අපේ රුචිය නිසා, අපේ පෙර ඇසු විරු ගති නිසා, තර්ක නිසා, අපේ මති නිසා අපි ඕනම දෙයක් දිහා බලනකොට හැමදාම එකම මුලස තමයි දකින්නේ. අර දිවිලේ දකින්න කුකුලාවේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා වගේ හැම වෙලාවෙම බලනකොට අපිට ඒ පැත්තමයි පේන්නේ. නමුත් කවදාකවත් ඒක නෙමෙයි පූර්ණත්වය. පූර්ණත්වයෙන් දකින්න හැමදාම අලුත් එකකින් බලන්න ඕනේ අලුත් දෙයක් දිහා බලනවා වගේ. තමනුත් අලුත් වෙන්න ඕනේ අරමුණ දිහාත් අලුතෙන් බලන්න ඕනේ. එසා කායේ කාය අනුපස්සී විහෙරති කියනකොට ඉස්තරලාම දක්වන ආස්වාද ප්‍රසවාස දෙක ගත්තත් කවදාකවත් නරකයි ස්තන්නේ මම ආස්වාද ප්‍රසවාසයේ දක්ෂයි ඒ නිසා මට ආස්වාද ප්‍රසවාසයේ මේ සමත කොටස තේරෙනවා දීකකට බව තේරෙනවා මල මුල බඳාග තේරෙනවා ඒකේ මේ සංසිඳීම තේරෙනවා කියලා හිතුවොත් එතනින්ම භාවනා හිටිනවා. හිතා ගන්න තියෙන්නේ මම මෙතෙක් කල් බැලුවා වරුදු ගණන් බැලුවා. ඒ බැලුවට මට දැකලා තියෙන පැත්තේ මට අදහසක් ගන්න පුළුවන් වුණාට පූර්ණ දැකීමට නම් මම අදත් අලුතෙන් බලන්නා වාගේ බලන්න ඕන. අලුත් හිතක් ඇති කර ගන්න ඕන. ඒ අලුත් හිතක් ඇති කර ගන්න අපි නිතර ඒ මේ සද්ධාව ඇති වෙන තැන් වලට යනවා, සීල් අර ගන්නවා, අනිකුත් ආකාර වලින් පින් කරනවා, ධර්ම සාකච්ඡා කරනවා හැම දවසෙම කරන්න කරන්න කරන්න ආනාපානය පිළිබඳවම නැත්නම් කාය පිළිබඳවම බුද්ධුම බැලිය හැකි පැති තියෙනවා. අන්නේ පැති දකින්න දකින්න බලන්නගෙත් පරිණාමයක් සිද්ධ වෙනවා. බලන අරමුණෙත් වෙනසක් ඇති වෙනවා. එතකොට ඒ අරමුණ මේ භාවනා අරමුණකුත් වෙනවා ඉහළ භාවනාව සඳහා සතිපට්ඨානයකුත් වෙනවා. අපි දන්නවා කියලා හිතුවොත් කොතනක හරි අඩු ගානේ අපි ඊයේ හොඳට මට ආලෝකේ පහළම අද ආලෝකේ පහළ වේවා කියලා හිතුවොත් එතනින් මේ ආලෝකේ පහළ නොවීමට හේතු ස්පැදෙනවා. නිසා පිටා ගන්න ඕනේ අපි ඊයේ ආරාවාණේ කරගෙන ගිය මේ තාලෙට ඒ තාලෙටම ගෞරවයෙන් සද්ධාවෙන් අලුත් හිතකින් අපි අද දිගට ආනාපානේ කරන්න ඕනේ කියලා බලන්න යනකොට වෙනදා නොදැක්ක ගැඹුරක් වෙනදා නොදැක්ක සතියක් වෙනදා නොදැක්ක සමාධියක් ඒ තුලින් ගන්න පුළුවන්. ආන්නේ වගේ තමයි මේ ධම්මානුපස්සී වලට යනකොට කායानुපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් ධම්ම චිත්තානුපස්සනාවෙන් පණ පෙවිලා තෙද ගැන්විලා අපි මේ නීවරණ ධර්ම දිහා බලනකොට ඒ සතිපට්ඨානේ අහපු නැති කාලේ සතිපට්ඨානේ හිතපු නැති කාලේ සතිපට්ඨානේ මුල් මුල් කොටස් වලින් පණ පෙවිච්චෙන් තිය අවස්ථාව වාගේ එහෙම නෙවෙයි. මේ නීවරණ දිහා වෙනස් ක්‍රමයකින් බලන්න පුළුවන්. ඒක නිසා කතංච වික්ඛවේ බික්ඛු චිත්ති ධම්මේෂු ධම්මානුපස්සී විහෙරති. ඒකදී අර නීවරණ ධර්ම තමයි සර්වචනස ඉදිරිපත් කරන්නේ. ඒ නීවරණ පහක් කියන බව බෞද්ධ අතර ප්‍රසිද්ධයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියලා. ඔන්නගේ ඉස්සල්ලාම කියන කාමච්ඡන්දය අපි අර චිත්තානුපස්සනාවේදී බලුවා සරාගං වා චිත්තං සරාගං චිත්තං ති පජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තං ති පජානාති කිය. මේ රාග හිතම තමයි මේ කාමච්ඡන්දේ කියලා කියන කාම වස්තුන් කෙරෙහි ඇති ආසාව. ඒ කාම වස්තුන් කෙරෙහි ඇති ආසාව කියන මේ නීවරණ ධර්මය මෙතෙන්දි පෙන්නනවා සරුවචනාංශේ අතනදී සරාගං විතරාගං කියලා වෙනවා දැන් පස්සාකාරයකට පෙන්වනවා. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ කාම අජ්ජත්තං කාමච්ඡන්දෝති බජානාති. යම් වෙලාවක භාවනා කරනකොට ඉඳව ගමන් අපි අරමුණෙන් හිත කැඩිලා මේ කාම අරමුණක් ආශ්‍රය කරගෙන පහළ වුණා වූ කාමච්ඡන්දයක පටලැවිලා කාමච්ඡන්දයකට අන්ධ වෙලා කාමච්ඡන්දයක නැකිලා කාමච්ඡන්දයක පටලැවිලා අපි ඉන්නවා දකින්න. දකින්නකොට අත්තිමේ අජත්තං කාමච්ඡන්தோ. ප්‍රති ආධ්‍යාත්මයේ දැන් කාමච්ඡන්දේ ඇත්තේයි දැනගනි. ඒ දැන ගැනීම කාමරාගී පුද්ගලයේ කාමවස්තුවක් ඉදිරියේ තියාගෙන මට දැන් කාමයේ පහළ වෙලා කියනවා කිය ඒ කාමයේ පිළිබඳ උද්දාමයකින් ආඩම්බරයකින් බලන බැලමක් නෙවෙයි. මේ කියන්නේ කාම කායනුපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන් සතියෙන් සමාධියෙන් තෙද ගැස්ටිච්ච පුද්ගලයෙක් නමුත් අරමුණෙන් හිත ගිහිලා කාමච්ඡන්දයක පටලවිලා දැන් කාමච්ඡන්දයක් තියෙන බව දැනගන්න හැටි මේක අපි දාර චිත්තානුපස්සනාවේදී මතු කරගත්තා වාගේ පාපං පාපතෝ පස්සත කියන සර්වඥාණන්ගේ මූලික ධර්ම කොටස අපිට නැවත සිහිපත් කරනවා කාමච්ඡන්දයක් ඇති වෙලාවේදී කාමච්ඡන්දයෙන් හිත අපේ චිත්ත ප්‍රවාහය එහෙම නැත්නම් විඥාන ස්රෝතේ කෙලසිලා. අපි මේ වෙනුවට කරමින් හිතේ ආනාපාන වෙන්න පුළුවන්, වේදනානුපස්සනා වෙන්න පුළුවන්. ඒ කොයි දේ කරන හිතියත් හිතෙන් කෙලසිලා දැන් කාමච්ඡන්දේ තියෙනවා. එතෙන් සර්වඥාන්ත මතක් කරන්නේ ඇතුළත මාගේ එනත මගේ ආධ්‍යාත්මික කයෙහි කාමච්ඡන්දේ ඇත්තේයි දැනගනි. කුලක් වෙන්නවක බය වෙන්නවක ලැජ්ජ වෙන්නවත් පශ්චාත්තාප වෙන එකයි නෙවෙයි තියෙන්නේ. කාමච්ඡන්දේ ඇති බව දැන ගැනීමයි. එහෙනම් මා තුල පාපයක් ඇති බව පාපේ පාපේ වශයෙන් දකින්ද. ඒ වගේම සඳහන් කරනවා අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මොන භාවනා කරගෙන කරගෙන යනකොට ආනාපානී මුල කර්මස්ථාන වශයෙන් ගත්තයි කියලා හිතුවොත් නිදර්ශනයක් වශයෙන් ඒ ආහාරාභාණේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඕන තුනී වේගෙන යනවා. ආස්වාද ප්‍රසාද දෙක දැනෙනා නොදැනෙනා ආකාරයට සීම් වෙනවා. හැපිච්ච තැන සූම් වෙනවා. ඕන්න ආනාවාණේ නැති වුණාට මගේ හිත සතිය තියෙනවා සමාධිය තියෙනවා කිය මේක පුහුණු කරනවා යෝගාචරය. පුහුණු කරනකොට ඒ ගත්ත මූලස්ථානයේ තියාගත්තු මූල කර්මස්ථානේ නැති බව හොඳටම දැන් සතියට වැටහෙනවා. ඒ වගේම ඒ උනත් සතිය කැඩලා නැති බව දන්නවා. සමාධියක් තියෙන බවක් තේරෙනවා. මොකද කලකොලයක් නැහැ හිත. කය හොඳට තැම්පත් වෙලා තියෙනවා. බලාගෙන ඉන්න හිතත් උලන් අදින්නත් තරඟපත් වෙන වහන් දැල්ලක් වගේ හොඳට බලාගෙන ඉන්නවා. ආනාපානය නැහැ කියලා කලවල් භාවයක් නැහැ. මේක හොඳට බලාගෙන ඉනකොට මේ යෝගාවචරය දන්නවනම් මේ වෙලාවේ අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අසන්තං නක්ඛි මේ කාමච්ඡන්දෝති පජානාති කියන සරුවචනගේ වචනේ මේ කල්පනා කරන්න කියනවා නෙවෙයි එහෙම නැත්නම් අරමුණ පැත්තක කියලා ඉවරලා හිතන්න කියනවා නෙවෙයි දැනෙනවා නම් මේ අවස්ථාවේදී මගේ හිතේ අරමුණක් නැති වුණාට මගේ හිතේ කාමච්ඡන්දේ නැහැ රාගේ නැහැ ආනෝය දැන ගැනීම උනේ නැතිනම් කවදාකවත් ඒ හිතේ ඊගාවට පහළ වේ යුතු ප්‍රීති ප්‍රමෝද ප්‍රසද්දි සුඛ කියන ධර්මපන්තිය පහළ වෙන්නේ. ඒක නිසා ඒ මූල කර්මස්ථානයක් අතර දුන්නා ඒක හොඳට සාර්ථකව කටයුතු කළා කරගෙන යනකොට මූල කර්මස්ථානයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවි ගියා. මුලින් ගෙවි යන්නේ වරින් වර වැටෙමින් හැදෙමින් වැටෙමින් හැදෙමින් ගිලා ගෙවි ගියයි කියන්නේ. ගෙවි ගිලා යෝගාවචරය විනාඩි 30 40 ඒ මූල කර්මස්ථානයක් නැති සති සමාධි සහිත නීවරණක් නැති තව ප්‍රතිභාග නිමිත්තක් පහළ වෙලා නැති මේන මේ තැනට යනවා යෝගාචර කරත්තෙන් කියනවා යනවනේ අතරමං වෙනවා කියන්නේ මොකද නිල ඕන වැඩ ඉතින් අහන මන් දැන් ඊගාට මොකද කරන්නේ ඔන්න ප්‍රශ්නේ එකට මේ මේ දෙයට පිළියම් කරන්න ඉස්සෙල්ලා දැන් මේ ඉන ධර්මයේදී මූල කර්මස්ථානේ නැති වුණාට සතිය සමාධිය තියෙනවා නම් ඒ යෝගාවචර බහුසුතන ඒ යෝගාචර ධම්ම විචේ සම්බොජ්ජහේ කියනවනම් අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නච්චි මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. කාමච්ඡන්දේ නැති චිත්ත સંතානේ මාතුල දැන් කාමච්ඡන්දේ නැතය කියලා දැන ගැනීමක් සිද්ධ වෙනවා. මෙතන තමයි මේ තමන්ගේ භාවනාමය ඍජු අත්දැකීමට මූල ධර්මමය උදව්වක් ධෛර්යයක් උරදීමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේක එක විදිහක බලනකොට ලොකු ආම්ලයක්. වෙලාවක ඔබ සිද්ධ වෙන වෙලාවක නොවෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා භාවනා කරන ගමන් නිතරම බණ අහන්න ඕනේ. යොමුම සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරනකොට තමයි යම් ආකාරයකට ආනාපානෙ කීකරු වෙලා, කය කීකරු වෙලා, දුරට හිත තැම්පත් වෙලා හිටිය මේ ධර්ම පහළුණේ නැතිනම් මොකද්ද මාතුල දැන් රාග දෝෂ මොහ නැහැ. රාගයේ වශයෙන් කියනවා කාමච්ඡන්දේ නැහැ කියලා. ඒ Taman තුලේ ඇති වෙන සත්‍ය පිළිබඳව වැටහීමක් නැත්නම් පහළ වෙන්නෙම මම දැන් මොකද කරන්නේ? මගේ සතිය කැඩිලාද? මට දැක පහළ වෙලාද? කියලා නීවරණයක් තමයි උතෙන්ද ඉඳ ගන්න. සැකේ පහළ වෙනවා. තියස්ම පහළ වෙනවා හිතට. මොකද නොගිය තනක්. නමුත් බහුසුතයනම් බුද්ධ ශ්‍රාවකෙක් නම් බණහන කෙනෙක් නම් කොටින්ම තේරුම් ගන්නවා මම ඉස්සල්ලාම භාවනා කරන්න පටන් ගන්නකොට විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං කියලයි සතිපට්ඨානේ හැම මේ ධ්‍රුවපදේ සඳහන් වෙයි. ධ්‍රුවපදේ කියලා කියන්නේ කායන වසන ඉවරනකොටත් පටන් ගන්න ඒක ඉවර කරන්නේ ඕකේ. විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං චිත් වේදනාන වසන වෙනකොටත් කියන්නේ විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං චිත්තාන වසන වෙනකොටත් කියන්නේ විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං දැන් මේ අවිද්‍යාව නම් වූ අභිත්‍යාව නම් වූ ඒ ලෝභය දැන් නැති වෙලා. නමුත් ඒක යෝගාවචරය දන්නේ නැති නිසා ඕකට අලුතෙන් නිවර්ණ පහළ වෙනවා සැකය. ඒ නිසක බව එහෙනම් තමන් මේ ලබලා තියෙන සත්‍ය පිළිබඳ වැටහීම ඉතින් කාටවත් දෙන්න බෑ. ඒ වගේම ඒක කල්ලාතු ප්‍රාර්ථනා කරලා වෙන්නේ නැහැ. කීප වතාවක් කරලා ඒ සත්‍ය යෝගාවචරය විසින්ම තමන්ගේම වචන වලින් ගුරුවරයාට මතක් කරලා ගුරුවරයාත් කිව්වොත් නෑ ඔය ඇතිලා තියෙන தත්ත්වය හොඳට හිතට හුරු කරගන්න. ඒක හොඳ වෙලාවක් කියලා සැක කරන්න එපා. මේකට අනුදර කරන්න එපා. මේකට ගෞරව කරලා පුළුවන් තරම් වෙලා ඉන්න මේකේ මුල බය ගන්න මැද දැනගන්න අග දැනගන්න කියනකොට ඔන්න වෙලාවකට යෝගාවචරයට එන්න පුළුවන්. ඔය එක නින්නම් මේ වෙලාවේ මගේ හිතේ කාම ඡන්දේ නෑ නේද කියලා ඒ හිතීමම තරුණ ප්‍රීතියක් බවට පත් වෙනවා. ඊගාවට ඒක සාමාන්‍ය ප්‍රීතියක් බවට ඊගාවට පස්සද්ධියක් සුඛයක් බවටපත් වෙනවා මේක තමයි ධානයක් ඇති වෙන්න අවශ්‍ය කරන මූලික පෙළගැස්ම ඒ පෙළගැස්ම නොවි ඊවරණක් නැතුව හුඟක් කලින් ඉඳී තියෙනවා ඒක මේ යෝගාවචර වැඩි පිරිසක් විශේෂයෙන්ම මේ ගිහි පිරිසක් ගාක් ආශ්‍රය කරනකොට මම දකින හුඟක් ඒ පටලැවෙන එකතන කර කැවෙන තැන. ඒ මොකද අර ඍජුපෙණී මේ තරගයේදී වගේ කොතනදීද හිත විසිකරන්න ඕනේ කොතනදීද තමන්ගේ කඩයිම ඒ බාහිරට පනින්න ඕනේ කියන එක දන්නේ නැහැ. ඉතින්ද කියලා කල්පනා කරලා බෑ. ඉතින් ඊයල්වාසික සිද්ධ වෙනවා. අන්නේ සිද්ධ වෙන්නේ ඉඩ දෙන්න නම් යෝගාචරණයේ අතහැරීම කොහොමද කෙරෙන්න ඕනේ කරන්නේ කොහොමද කියන එක ඒක පිළිබඳව ලොකු ධර්ම සාකච්ඡාවේ දැනුමක් තියෙන්න ඕනේ. එන්නේ මේ විපස්සනාවේ අපි මේ අරගෙන තියෙන මේ මානසික தত্ত্বය පුදුමාකාර ජීවිත අලුත් කරන දෙයක්. යම්ම වෙලාවක ඒ ලැබිය යුතු අරමුණ ගෙවා දමලා අර නීවරණක් නැතුව එතින් කිහිල්ලා ඊගාවට මගේ දැන් මේ නීවරණ නැහැ මගේ හිතේ කාමච්ඡන්දේ නැහැ කියලා නොදැන හිටියොත් දිගටම අන්ධකාරය ඕන ධර්ම කාලයක් යන්න පුළුවන්. නමුත් යම් වෙලාවක මේ අරමුණ ඇති වුණාට හිත කැඩලා නැහැනේ සතිය තියෙනවානේ මට සමාධිය තියෙනවානේ කියලා එතනදී ආත්ම විශ්වාසයක් ඇති වුණොත් මේ කාවේ කොහොමද මේක මොකද වෙන්නේ කොහොමද කියන එක අර බුදුරජාණන්සේගේ දේශනාවේ පාපං පාපතෝ පස්සත පාපං පාපතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡද කියන වගේ ඒ தત્ත්වේ මෙතන පාපයක් නෙමෙයි මේක හොඳ එකක් දැනගත්තට පස්සේ ඒකට හේතුව හොයන එක චිත්ත නියාමයක් හැබැයි එතෙන් හිතට ස්පාසුවක් දෙන්න ඕන ඉක්මනට සැක කරන්න යන්න නෑ මම මොකක්ද ඊගාට කරන්න ඕනේ කියලා කලබල වෙන්න තරකයි එතන හිත ස්පාසු වෙන්න දුන්නොත් හිත අනිවාර්යයෙන්ම කොහොමද මේ මේ ඊට පහසුවක්ම යත හිතට ආවේ කොහොමද මේ කිසිම කියා ගන්න බලා ගන්න බැරි අරමුණක් නැතුවත් සති සමාධිය පවතින්නේ කොහොමද මේ ආස්වාස ප්‍රසවාසය මේ කලබලයකින්තරෝ සංසිඳුනේ කොහොමද මගේ කය මෙහෙ හිටියේ කියලා බලනකොට තේරෙන්න තියෙන එකම හේතුව මෙතුවාකල් සසර පුරාම ගినాවු මේ නීවරණ ධර්මයන්ගේ යම් කිසි සංසිඳීමක් යම් කිසි විදිහක කීකරු වීමක් තියෙනවා කියලා දැනගත්තොත් එදාට යෝධ බල යෝධ වීර්ය පහළ වෙනවා. පුදුමාකාර ප්‍රමෝදයක් පහළ වෙනවා. ප්‍රීතියක්, පාමොජ්ජයක්, සුඛයක් පහළ වෙනවා. ඉතින් ඒක 100 100ක්ම හම්බයක්. ඒක පිළිබඳව කාටවත් මේ අනිල් හිම කරන්න කියලා ආයාචනය කළා හරියන්නේ නැහැ. එවනම් මට මෙහෙම වේවා කියලා කලින් ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහැ. ඉතින් අර තමන්ගේ යම් කර්ම කර්ම ශක්තිය තියෙනවනම්, චිත්ත ශක්තිය තියෙනවනම් මේ අදිෂ්ඨාන ශක්තිය තියෙන මේවා සේරම හරියට පෙරිලා පෙරෙලා ගානට ආපු දවසේ එතෙන් එනකොට තේරෙනවා මම ඒකේ දැන් නීවරණ නැහැ මේකත් පොඩි දෙයක් නෙවෙයි කියලා මම මෙතුවක් කල මේකවත් දැනගෙන හිටියේ නැසෝ මම මේකෙන් ඊගාට මොකද කරන්න කියලා හිතාන හිටියා දැන් මට වැරදිලාද කියලා සැක හිතුවා දැන් මේ සැකවලට එන්නේ ඉඩක් නැහැ ඒ අජත්තන් අත්තිමේ අජත්තන් කාමච්ඡන්දෝති පජානාති කියන මේ ප්‍රජානනේ විශේෂ දැනීම ආවා නම් අනිවාර්ය මේක ඒ පුද්ගලයාගේ විශාල ප්‍රීති ප්‍රමෝදයකට හේතුවක් වෙනවා. ඒ නිසා නීවරණ ධර්ම කියන්නේ තාමත්ම අචක්කු කරනෝ අන්ධ කරනෝ පඤ්ඤා දුබ්බලී කරනෝ අනිබ්බාන සංවත්තනිකෝ කිය මේ අන්ධකාර ධර්ම. ඒ වගේම ඇස් මේ අන්ධ කරවන ධර්ම. ඒ වගේම ප්‍රඥාව දුබ්බල කරන ධර්ම. ඒ වගේම තමයි ඉවෙනින් පිටකට එළවන ධර්මයි. නමුත් ඒ ධර්මයේ නැති වුණත් නැති බව නොදැනගෙන ඉන්නේ ඉඳ තියෙනවා. මේක කාට දොස් කියන්න ඕන ප්‍රශ්නයක්ද කියන්න බෑ. නමුත් මෙන්න මෙහෙම කියෙදි භාවනාදිකට ගෙනිච්චොත් පමණක් මේ ලබාගත් தત્ත්වයේ අවබෝධයට ඇත්ත ඇති මම ඉන්නේ මෙතනයි කියලා දැනගත්ත දවසේම වහාම ප්‍රතිඵල දෙනවා. එහෙම නැත්නම් පශ්චාත්තාපයෙන් තමයි පරාද හැඟීමකින් තමයි සැකයකින් තමයි නිවර්ණකින් තමයි කියලා වෙන්නේ. ඉතින් ඔතෙන්ද ගිය මිනිස්සේ ඔතෙන් එහා පැත්තට යන්නේ නැතුව බුද්ධහම උගන්වන්න හිතුවත් මොනවා වේද කියලා හිතා කාටද කියලා දෙන්න හැදුවොත් එම් භාවනා ගැන කොහොම හිතයි මේ ආසන්නයට ගිහිල්ලා ඒ වැඩේ එහා පැත්තට යන්න තියෙන එක නතර කරලා තමන් බෞද්ධ නියෝජිතයෙක් වෙන්න මටන් අරගත්තොත් මොන තරම් විකාර දේවල් කතා කරන්න පුළුවන්ද කියලා හිතා ගන්න පුළුවන් නමුත් ඒකත් වැඩිය තමන් මේ පැත්තක දාලා ඒ වැඩ මම මෙතෙන් යනකම් මගේ අරමුණ මම සියුම් කරගත්තා සතිය සමාධි දියුණු කරගත්තා දැන් මේ නීවරණ නැති බව මට අවබෝධ කරගන්න මම මේක ඉන්න ඕනේ කියලා දිගට කරගෙන යනවා නම් ඉතින් ඒක යාගමේ ඉතින් අපරිකන්දේ පරණ පිනක්. ඒක නිසා නැවත නැවතත් මේ දේම කිරීමෙන් තමයි අපට මේ නීවරණයන්ගේ නැති බව තේරුම් ගැනීමේ ශක්තිය තියෙන එක. ඒක අපේ ජීවිතේ හුඟක් බරපතලම අන්ධකාරයක්. අපි ඉගෙන ගත්තා දුක් වේදනා දුක් වේදනා පිළිබඳ අපි හරි විශේෂඥයෝ. නමුත් අදුක්කම සුඛ වේදනා තමයි අපි හුඟ වෙලාවට ඉන්නේ ඒක දන්නේ නැහැ. ඒක දන්නේ නැති නිසා ඇති වෙන අන්ධකාරයේ භයානකම කොච්චරද කියනවනම් ඊගාවට එන සුඛ දුක්ඛ දෙකෙන් සැප විතරක් මට වේවා දුක නොවේවා කියන මහා මෝඩකමකට කැදේ. ඊට පස්සේ මේ දුවන්නම් වාලේ දුවනවා. මේ දුවන්නම් වාලේ දුවන්න දුවන්න අපිට මේ අදුක්කම සුඛය කියන එකට තියෙන තියෙන ස්පාසෝ නැති වෙනවා කුලප්පුවට වැටෙනවා තක්කමුක්කුවට වැටෙනවා අන්තිමට වෙන සැපක් නැති වෙනවා දුක් ගොඩක පැටලෙනවා නිසා සැප වේවා දුක වේවා එව්වායේ කුලප්පු වැඩ ඒවා කලබල වැඩ ඒ කලබල වැඩ හැම දෙයක් අතරමැදම අදුක්කම සුඛයක් කියලා එකක් තියෙනවා අන්න ඒකට ගියාට පස්සේ ඒක නම්බු කරනවා නම් ඒකයි වටින්නේ ඒකයි මේ තලතුණකම ඒකයි මධ්‍යම ප්‍රතිපදා ඒකයි සත්පුරුෂ භාවය කියලා තේරුම් අරගත්තොත් අර අදුක්කම සුඛේ හොඳට මණ්ඩි වෙලා පිරිසිදු වෙනවා පිරිසිදු වෙනකොට තියෙනවා සැපයි දුකයි කියලා කියන්නේ කබලේ දාලා බදිනවා වගේ වැඩක් කැඹිරිල්ලක් ණයක් ලෙඩක් ඩඩයක් ඉරගෙදරක් වසංගතයක් ඉතින් කොච්චර හොත් අදුක්කම සුඛේ ඒ වගේම තමයි නීවරණ වලින් කොච්චර දුර අපිට වුණාට නීවරණ නැති වෙලාදී නැති බව තේරුම් ගන්න බැරි නම් ඉතින් අපිට මේ සැපයට අයිතිවාසිකම නැතුව යනවා. කිසි මේක දෝෂයක් කියන්න පුළුවන් තත්‍යක් නෙවෙයි කාගේවත්. මේ ධර්මතාවය මේක තමයි විපස්සනාව කියන්නේ. මේකයි කියන්නේ මේ සම්බාධන සූත්‍රය ඉස්සල්ලාම මේ දර්ශනාවෙන් පහතබ්බා. දැකීමෙන්ම කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. මොකද්ද? දැක ගන්න ඕනේ. මම මේ නිවරණ නැති බව නැති වෙලාවේදී නැති බව දැක්කනම් ඒකට ලැබෙන සින ආනිසංස කොටස මොනවද තරුණ ප්‍රීතිය ප්‍රීතිය ප්‍රමෝදයේ සුඛේ පහළ වෙනවා ඒක දැක්කේ නැත්තම් නෑ තමයි හැබැයි දකින්න ඕන ඔක්කොම වාතාවරණයේ සූදානම් පසුබිම සකස් වෙලා තියෙනවා පුද්ගලයා ඒක තෑග්ග දුන්නට බාර ගන්න අද්දක පිටිපසට කර ගන්නවා එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා ඉතින් අර තෑග්ග තියාගෙන ඉන්නවා ඒක අපි දන්නවා සාමාන්‍ය ක්‍රමයකට තියෙනවා තෑග්ග දෙනවට වැඩිය තාම වටිනාකමක් තියෙනවා තෑග්ග පිළිගන්න ඇත්තටම අපිට හම්බෙලා තියෙන මනුස්ස භාවයේ මේ බුද්ධෝත්පාද කාලයේ කියන ධර්මතාවය අපි කොච්චර පුංචි වෙලාවකටද බුද්ධ විදින්නේ. අපි බෞද්ධ වුණාට කොච්චර දෝ පශ්චාත්තාප වෙලා අනිකුත් ආගම් කරක වැඩම කර කර පශ්චාත්තාප වෙනවා. අපිට මනුස්සාත්ම භාවය ලැබුණාට මනුස්සාත්ම භාවයේ උත්තරම භාවයට උතුම් භාවයට ආර්ය භාවයට කටයුතු කරන වැඩ අපි කොච්චර ආවට ගියාද කරන්නේ. මේ සංසාරගත වැඩ මේ වැඩවලට අපි කොච්චර සැලසුම් කරනවද මේ වැඩවලට නෑ. දැන් ආධ්‍යාත්මික වැඩට යනකොට ඒක ආවට ගියාට කෙරේ. ඒ වගේම අපිට ඇහැ කන දිවනාසය කියන කබර හැදිලා නෑ අපිට අන්තභාගය හැදිලා නෑ අපිට වැඩක් කරගෙන ඉන්න පුළුවන් කියන தත්ත්වය අපි 100ට කොච්චරද බුද්ධ විදින්නේ. කවදා හරි අපිට පටාචාරාවට වුණා වගේ දෙති නැතුව පාට බහින කීකන්ද තමයි යෝනුන්න තේරෙන්නේ. ආ අපි ඉන්න කාලේ අපිට කොච්චර පිළිවෙලට කරගන්න තිබුණාද කියලා. ඒ වගේම අපිට මේ වගේ හොඳ කල්යාණ මිත්‍රාස් ලැබෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තියෙනවා. අපිට මේ වගේ බණ ඇහෙනවා කියන වගේ වටිනාකම තේරුම් ගන්න නම් ඉතින් එළඹ වාසය කිරීම කියන එක තියෙන්න ඕනේ. උපසම්පදාව. එළඹ වාසය කරන්න නැත්නම් හාත්පසේක තිබුණත් ඒකට සමාදම් වෙන්න බැරි නම් එළඹ වාසය කරන්න බැරි නම් අර කාලකන්‍යාට හම්බෙච්ච රජ කුමාරිකාව වගේ තමයි. දා මුළු එතන හිට මුළු කණ්ඩායම ඉතාම දක්ෂයා. ඒ කාලකන්ණි කියන කුමාරයා. ඒ නිසා ඒ දිසාපාමොක් කිරුවේ තමන්ගේ ඒ බ්‍රාහ්මණ කාන්තාව පාවා දුන්නා. නමුත් මේ කාලකන්ණියයි කිසිම හැඟීමක් නැහැ ස්ත්‍රියක් කෙරේ කුලකාන්තාවක් කෙරේ බීතන ආකාරයෙන්. අර තීරණේ නෑ මේක ලොකු නම්බුවක් කියලා ඒක දැක්කේ මහා කරදරයක් විදියට. ඉතින් කැලිය නැති කරවත ඒ මනුස්සයා පුරුදු කාලට අත්‍තිකරහකට නැගලා අත්‍තිකර දාන කරනවා. ඉතින් කුල කාන්තාව දැන් විවාහක පුරුෂයාට කිව්වා අනේ මටත් බඩගිනි ටිකක් දෙන්න කියලා. ඒ උඹටත් ඔය අතපයි තියෙන උඹටත් ඕන නැහැ කියලා කාපන්න. අනේ අර මනුස්සයා කවදාකවත් මෙහෙම දෙයක් කළේ නැහැ. දනිපනි ගාගෙන වනු ගාගෙන අත්තක දෙක නැගලා ගහට ගියාට පස්සේ මේ මනුස්සයා කරේ මොකද්ද? වටේ තියෙන කටුකෝ ගොඩාක් කරලා ගහමුල දාලා බෝසත් ලයිට් එක මම යනවා කියලා කියනවා. අන්න ඒ වගේ තමයි මේ ලැබිච්ච මේ කාම වස්තුවක් වශයෙන් ඉස්සියාවක් කරේ පිටාකාර නෙවෙයි මම මේ කියන්න හදන්නේ. ඒ තමන්ට ලැබිච්ච වස්තුවක වටිනාකම අපි හිතෙන් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ නැත්නම් ඒක අගය කරන්නේ නැත්නම් ඒක 100ට 100ක් නොලැබුණා හා සමානයි. ඉතින් සාබුද්ධජානසේ දවසකට දෙසරයක් මෙහි කරනවලු මේ දුර්ලභ වස්තු කොච්චරක් අපිට ලැබිලා තියෙනවද බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා මනුස්සත්ව භාවයේ දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා ක්ෂම සම්පත්‍ය දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. පවිද්ද දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. ධර්මාර්ථම ප්‍රතිපත්තිය බණ ඇහිම සත්පුරුෂ ජීවිත දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. ඉතින් අපි කීයක් උදේ ඉඳලා හැන්ද වෙනකන් කියනවද මන්ට අහවල් දෙන්නේ නැහැ කියලා. නිකතල්ලේ තියාගෙන ආඳ ආඳයි. මේක ලැබෙනකන් ඉන්නේ අරක ලැබෙනකන් ඉන්නේ කියලා ඉතින් අර ඇතා හම්බුනාට මට හින්දුවක් හම්බුනේ නැහැ නේ කියලා ඉතින් අඬනවා. ආන්න වගේ දා තමයි පු탁 යන හිත. එවැනි පු탁 යන හිතකින් අර අපි බැලුවොත් මේ කාමච්ඡන්ද වගේ නීවරණයක් ධ්‍යාන මට්ටමේ නැත්නම් අධිචිත්ත භාවනා වශයෙන් බැලුවත් ඒක දොරකට ගාවට එළපිලා හිටියට අපි ඒකට දොර ඇරලා ආරාධනා කරගන්න තරම් අපිට සුතමේ ඥාන නැත්තම් එහෙම නැත්නම් එතෙන්දි පිහිట్లా එළඹ තිරසත් නැත්තම් ගොඩක් කල් ඉතින් වෙනවා ඒකට පෙන්වන ලකුණ තමයි අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නච්චිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියනකොට ඒක අර ඇති කාමච්ඡන්දේ ඇති කාමච්ඡන්දේ වශයෙන් දන්නා වගේම නැති වෙලාව නැති බව දන්නවනම් මේකේ ඉන්නේ සංසාර බය සහ සංසාරයෙන් ගැලවීමට ප්‍රයත්න කරපු ප්‍රමාණය මත තමයි සංවේග ඥාන තියෙන කෙනාට හොඳට තේරෙනවා මේකත් පොඩි දෙයක් නෙවෙයි දැන් මේ කියන විදිහකට පොඩි දෙයක් නෙවෙයි කියලා එතකොට නම් හිතේ හිතෙන් ඉඳ තියෙනවා මේ ජීවරණ නැතිකමේ ලාභෙයි එතකොට නම් අර කියන තරුණ ප්‍රීතිය ප්‍රීතිය ඒ වගේම <clears throat> ප්‍රමෝදය ප්‍රීතිය තරුණ ප්‍රීතිය ප්‍රමෝදය එකයි ඊට ප්‍රීතිය පස්සද්ධිය සුඛේ මෙතෙන්දි පොඩ්ඩක් නතරලා මතක් කරන මේ මාතෘකාව ගැනම ගාක් වෙලාවට මේ භාවනාවේදී තමන් ගත්ත මූල කර්මස්ථානයේ සමත වශයෙන් මෙනෙහි කරනකොට මේක හුඟක් වෙලාවට වෙන්නේ ඒ කරගෙන යනකොට මේ මූල කර්මස්ථානයේ ගිවිගෙන ගිවිගෙන යද්දී හොඳ මේ අදිෂ්ඨාන ශක්තියකින් නැත්නම් ඍජු දැක්මකින් විවිධ දක්නා දැක්මකින් උඩක පාටගේ ගැසිලා යන ගතිය ඉන්න පටන් ගන්නවා. ඒ ගැසිලා ගියාට භාවනා කරෙන්නේ නැහැ. ඒක පාට ඇඟ කිලිපොලාගෙන යනවා වගේ ඉන්න පටන් ගන්නවා. නිකන් අර හිරිගඩු පිපීගෙන ඉන්නා වගේ පේන්න පටන් ගන්නවා. ඒ වගේ වෙන්න පටන් අර ගන්නකොට ඒක නිකන් හරියට තමන් අතින් බරපතල තරක් දක්වෙච්චාම නැත්නම් හොල්මනකට බය වෙච්ච වෙලාවක වගේ පොඩි පොඩි ගැස්සීම් එන්න පටන් ගන්නවා. එන්නම යනවා. ඒක සමහරවිට මේ හුද්දටම Taman ළඟ විශාල අකුණක් පුපුරනවා වගේ මහ සද්දයක් ආවා, මහා ආලෝකයක් ආවා, අන්ධකාරය නැති වුණා වගේ ඔක්කොම වස්තුවේ පාර පෙන්න ගිහලා නැතුව ගියා වගේ පුංචි ඒ ගැසිලිති ගැසිලි එන්න පටන් අරගන්නවා. ඉතින් යම් ආකාරයකට අර තමන්ගේ ආසාව, කයට ආසාව, නිත්‍ය සංඥාව තියෙන කට්ටිය මේවට බය වෙන වෙලාවලුත් තියෙනවා. නමුත් මේ අර තරුණ ප්‍රීතිය එන්නේ ඉස්සෙල්ලා ලැබෙන ලකුණු. මේකට කියනවා කුද්ධිකා ප්‍රීති කණිකා ප්‍රීති කියලා. කුද්ධිකා ප්‍රීති කියලා කියන්නේ යාන්ත නිකන් ඇඟ අර තිබුණ පද්ධතිය සම්පූර්ණ ගසලා දැම්මා වගේ ගසලා දාන අතර වෙනවා. ඒ කණිකා ප්‍රීතිය ආවම හරියට කැමරා එකකින් එන ෆ්ලෑෂ් එකක් වදිනවා වගේ අකුණක් වදිනවාක පාට එළිවෙලා යනවා. හැබැයි බරපතල එළියක් වහාම නැතුව යනවා. ඔන්නෝව දැනගෙන තමන්ගේ මේ සංසිඳිච්ච අරමුණම බලාගෙන දිගින් දිගටම භාවනා කරන කියොත් තමයි ඊගාවට පක්ඛන්දන පීතිය කියලා වගේ නිකන් මොහොතයින්ද ගියාම රැළ ගහනවා වගේ අර පීතිය නිතර නිතර වදින්න පටන් ගන්නවා. අර වරින් වර ඇවිල්ලා ගිය දේ, බය වෙච්ච දේ නැති වෙලා ඒකට සබකෝල ගැති නැතුව ඔය පීතිය ඇවිල්ලා වදින්න පටන් ගන්නවා. අර ඌෂ්ණ වෙලාවක පවසිසින් පවසක් ඇවිල්ලා වැදුනවා. නැත්නම් හොඳටම සීතල වෙලාවක හීතරයක් ළඟ ඉන්නකොට ඒ වරින් වර අපේ ඇඟට වදින එක වගේ එන්න පටන් ගන්නවා. ආන්න ඒකට පුරුදු වුණොත් විතරමයි ඒ පුද්ගලයාට උද්වේග කරකජනක උද්වේගාපීචී කියන විදිහට සිරියට්ටියක් උතුරාගෙන ඉන්නා වගේ සම්පූර්ණංග වහයලාගෙන යන්න පටන් ගන්නවා. නිකන් හරියට මුළු ඇඟම පොලිතින් වලින් අද බෑගයක් වගේ යට ඉඳලා වතුර පුරවාගෙන ඉන්නා වගේ ටයර් එකට හුලං ගහනවා වගේ පාට පිට යන ගතියනවා. ඊට පස්සේ තමයි සම්පූර්ණ කිරියත් උතුරලා ගිහලා හාත්පස පෙරවාගෙන යන පරණාපීති එන්න පටන් ගන්නවා. ඒක ඔක්කොම නිකන් හිතන්න අමාරු යෝගාවචර මේ භාවනාවේ ප්‍රගමණයක්ද එහෙම නැත්නම් මේ වැරදිල්ලක්ද කියලා. ඒ දිගටම ඒ ඔය පස්සනක් ප්‍රීතිය කියන ඒ තරුණ ප්‍රීතිය ප්‍රීතිය ආදි වගේ දේනකොට යෝගාවචර හොඳ හැටි දන්නවනම් මේ සතිය අකන්න භාවයේ ඒ වගේම සමාධිය අඛණ්ඩ භාවය යෝගාවචරයට බය නැතුව ඒ දෙක සරණ කරගෙන ඒ දෙක පිහිට කරගෙන මේ අලුතින් ආපු අභියෝගය සෙල්ලක්කාරකමකින් යුක්තව එහෙනම් ධම්මගේ වචනෙන් කියනවා පිරිමිහිතකින් මුණ දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කැපකිරීමක් වෙන්න බැරුව කලබල වෙනවා නම් පස්ස ගහනවා නම් කවදා හෝ ඒ තත්ත්වයකට එනකන් ඇවිල්ලා ඒකට සතුටින් මුණ දෙනකන් ඔයේ කරකැවි කරකැවි කියනවා. මේ ධර්මය අනාත්මයි. අපි විසින් ඒකට දැක්විච්ච අනුග්‍රහිතය. මේ සමත අනුග්‍රහිතය කියන එක විපස්සනා අනුග්‍රහිතය කියන එකට අනුග්‍රහ කිරීම අපේ අතින් කෙරෙන්නේ නැත්නම් ධර්මයේ පෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තේරෙන්න ඕනේ බණ ඇහිීමේ වටිනාකම. බණ කිව්වට මේ හැමතැනම කියන ඇහෙන බණ නෙවෙයි අහන බණ කියලා જાතියක් තියෙනවා. හරියට මේ දවස්වල බණ ඇහෙනවා. හැම මාධ්‍යයකම බණ කියවෙනවා. ඒ බණ රේඩියෝ එක මේ <clears throat> දාගෙන පත් කරන ගමන් පොල් ගන්න ගමන් යන ගමන් එන ගමන් අහනවා. ඒක අහනකොටත් ඇහෙනවා. ඇහුනට මොන වෙනසක්වත් ඇති කරන්නේ නැහැ. මේ කණින් එනවා, ඒ කණින් යනවා. මේ වගේ ඉන්නකොට එහෙම නෙවෙයි. බොහොම දුර බහැර කෙනකම ඇවිල්ලා මේකටම කත වෙලා බන අහනවා. ඒ වෙලාවට ඒක හුඟුවට කියලා දෙන්න ඕනේ. තමන්ගේ අත්දැකීමුත් මූල ධර්මත් එකතු කරලා ඒක ඉස්මතු කරවලා. හොඳට ඒක ඇඟට රදින දාට හිතට කැවෙන කාලෙට මතක් කරලා දුන්නොත් පමණක් හරියට ඒ අවශ්‍ය වෙලාවෙදී ඒ අවශ්‍ය එකලස එනවා. ආවොත් ධර්මයේ තියෙන අකාලිකම වැටේ. ඒක ඒ වෙලාවේ දැක්කත් දැකපු ගමන්ම අවශ්‍ය කරන්නා වූ ඒ අවශ්‍ය ප්‍රමෝදයේ ප්‍රීතිය සුඛේ පස්සද්ධිය පහළ වෙලා එහා පැත්තට පනිනවා දන්නේ නැහැ තමයිලා. ඒක හරියට තුක්කුක තියෙන අර සේෆ්ටි කැච් එක පෙන්නවා වගේ හරියට ඒ දේ වුණොත් එහා පැත්ත කඩාන පයින්නවා. අන්තිමට ඒ පුද්ගලයා දන්නේ නැහැ කොතනින්ද තමන්ගේ මේ අන්ද ගැලවුනේ එහා පැත්තට යන්න පටන් ගන්න. ඒ නිසා මේක කිසිම කෙනෙකුගේ අධිකාරිය තියෙන දෙයක් නෙවෙයි. එම කිසි කෙනෙකුට මේක නොවේ කියලා කල්යතු කියන්නත් බෑ. මෙයන් කියලා ප්‍රාර්ථනා කරන්නත් බෑ. ඒ නිසා මේ සෑම අවස්ථාවකදීම මේ සරුවත් යනවා අත්දැකලා මේ වගේ ගොඩාක් වෙලාට වරද්දාගෙන හරි ගස්සාගත්ත දේවල් නිසා ඉතින් අපිට ඒ වපිරන ධර්ම ගෞරවයෙන් ඇසීමෙන් ඒ වගේම අන්නවරතෙන් අතර නොකර වැරදෙද්දි දිගට දිගට කරද්දිත් ඔන්න දවසක අපිට අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියන විදිහට සංධානයේ වගේ එහෙම නැත්නම් මගේ අභ්‍යන්තරයේ දැන් කාමච්ඡන්දේ නැතය කියන එක කාමච්ඡන්දේ නැති හිතට නැති ගතට වැටෙන්න ඕන. ඊට පස්සේ සඳහන් කළා අනුප්පන්නං වා යථාස අනුප්පන්නං වා කාමච්ඡන්தோ උපාද උපාදෝ හොති කන්තපජානාති. මේ හොඳට භාවනා කළ මේ වගේ තරු සමා වෙලාවට සිල් අරගෙන වාසනයක් සාගෙන බොහෝම වැඩගත් ආහාර භාවනා කරගෙන නමුත් බුමලුවක් යට වැලි තලාවක ඉන්නවා පුදුමාකාර විදිහට කාම චේතනා එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට පමාන වෙන්න මට තරම් වෙන්නේ නැහැ. මම මෙච්චර මේ මහන්සිලා මේ කටයුතු කරද්දී මගේ సంతාන පිටගෙනකොට තේරෙන්නේ නැහැ. නමුත් පරිඋත් ทาน කෙලස් නෙමෙවුවා. Tamanda තේරෙනවා පිටතර තේරෙන්නේ නැහැ. ආනේ විදිහේ කාමච්ඡන්දේ එන එක ඉස්සර කොච්චර දෝය වගේ දේවල් ආවා අපිව දන්නේ නැහැ. දැන් අර කාමච්ඡන්ද නොයේවා මම සිල්වන්තේ මම භාවනා කරන්නේ කියන ඒ කායික මානසික ඉන්ද්‍රිය සංවරයේ සහිත වූ කායික මානසික වැඩපිළිවෙල යද්දී ඔය මොන නීතියක්වත් අහන්නේ නැතුව ඔය මොනම දෙයකටවත් ගැලපෙන්නේ නැතුව පුදුමාකාර විදිහට කාමච්ඡන්දේ පහළ වෙන්න පටන් ගන්නවා. හරියට ආත්ම මේ අනුකම්පාවක් ඇති වෙනවා. අපි කොච්චර උත්සාහ කරත් අපි කොච්චර මේ සත්පුරුෂ ආශ්‍රය ලබාගෙන මේ වගේ පරිසරයකට ආවත් කාමච්ඡන්දේ එන්න පුළුවන්. ඉතින් එතකොට ඇතිවෙනා වූ මේ පශ්චාත්තාවය තවත් නීවරණයක්. සර්වචනාසි විචිනි මතක් කරනවා යථාස අනුප්පන්නස්ස කාමච්ඡන්දස උපාදෝ හොති තංචපජානාති යම් ආකාරයකින් කාමච්ඡන්දේ නැති හිතද මොන කාමච්ඡන්දේ ආවා කියලා එනවා නම් අන්න ඒක ඒ කාලෙන් තේරුම් ගන්න මොකද ඒක කාගේවත් දෝෂයක් නෙවෙයි මේ කෙලෙස් වල හැටි. ඒ කෙලෙස් වලට බයලජ්ජාවක් නෑ. මම මේ උපදින්නේ බොහොම පිරිසිදු సంతානික නේද කියලා. එහෙම ආණ්ඩු මායම් කරන ගතිය මේ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතිය මායම් කරන ගතිය කෙලෙස් වල නෑ. ඒ නිසා අපි හිතාන ඉන්නවනම් මම මේ සීල් දකපු නිසා මම මේ විදිහට ඊයේ මම භාවනාව මට කාමච්ඡන්දේ නාපු නිසා දැන් නොආවිතුයි කියලා වෙන්නේ දැඩි පශ්චාත්තාවයක් එන එක පමණයි. නමුත් මේකදී සරුවචනන්දේ මේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියනකොට මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ කුණක් කෙලේශයක් නෙවෙයි ධර්මයක් වශයෙන් බලන් ඉගෙන ගන්න. ධර්මතා කෙනෙකුගේ පුද්ගලික දෙයක් නෙවෙයි. කවුරු හරි යෝනියක් හෝනියක් කරලා නෙවෙයි. කවුරු හරි කොඩි විනයක් කරලා නෙවෙයි. එහෙම නැත්නම් කවුරු හරි ඇති කරපු බන්ධනයක් නෙවෙයි. මේ ස්වභාවේ. මේවා බහල වෙන්නේ ගස්කල් වල නෙවෙයි. මේවා පහළ වෙන අචේතනික දේවල් නෙවෙයි. සචේතනික හිතේමයි. නමුත් කාමච්ඡන්දේ ඔහොම නෙවෙයි 100ට 100ක් හිත ආතුර කරත්. අපි සාමාන්‍ය වචනෙන් කියනවා 100ට 100ක් හිත ආතුර කරත්. ඒ වෙලාවේ මට කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගැනීමේ ශක්තියට හානි කරන්න මොනම జగතෙක්වත් ලෝකේ නැහැ. දෙවියෙකුට බෑ ඒක මකන්න අපේ හිතේ. මානවයෙකුට බෑ ඒක මකන්න. කතෝලික මිනිසෙකුට ඒක මකන්න බෑ අපේ. අපේ හතුරෙකුට කරන්නත් බෑ. නිසා කොච්චර කාමච්ඡන්දය ආවත් මට දැන් කාමච්ඡන්දය ඇවිල්ලා තියෙනවා කියලා දැනගන්න සතිය පිහිටවන්න තියෙන ශක්තිය උපන්දායලා මරණකම 100ක් අපේ හිතේ තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙන අපි ඒක දන්නේ නැතුව අනේ මෙච්චර උත්සාහ කරද්දී මට කාමච්ඡන්දය ආවා නේද කියලා හිත වට ගත්තොත්. හිතේ ඒකට ගැළටි ගත්තොත් ඉතින් ගැරන්ටි හැවක් වාගේ. වැහිච්ච බලුකුණක් වාගේ. දුර කෑමක් කාලා වමනේ කරාවා මහා විශාල ආත්ම අනුකම්පාවක් ඇති වෙනවා Taman ගැන. ඒක කවදා හරි සිද්ධ වෙන්න වෙනවා මේවා අහලා කාමච්ඡන්දේ නැති හිත දැනගෙන මෙන්න නැති හිතේ කාමච්ඡන්දේ ඉන්න හැටි ඕක කවදාකවත් බණකින් යවර භාවනාවක් වෙන්නේ නැහැ. අනුන්ගේ හිතේ කාමච්ඡන්දේ නැති එක ඉන්නේ නැහැටි බලන් හිතට වෙන්නේ නැහැ. ඊ ආවිරක් අද කල්පනා කළා හරියන්නේ නැහැ. නැති කාමච්ඡන්දේ එනකොට උණු උණු පිට. අස්පනාවිට මේක දකින්න ගම අපිට මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් මෙන්න මේකටයි හරුවත් ආනන්දේ සඳහන් කළේ මේ නැත්තාව කාමච්ඡන්ද ඕන්න පහළ වුණා කිය අන්න එතකොට අපිට අමතර ඥානයක් අමතර ලාභයක් ලැබෙනවා මේ නීවරණ කියන එක ලබ්ධාකටම්ම අතී කොන කෙලසිච්ච දෙයක් නමුත් ඒක වුණත් ධර්මයක් බාරපත් කරගන්න පුළුවන් ඒක වුණත් පෙර නොයසු නොවිරු විතාලයකට මෙන්න කාමච්ඡන්දයාගේ වැඩ. මෙන්න මෙහෙමයි මෙයා මෙන්න කෙලසිච්ච දෙයක් කෙලසිච්චකටපත් කරන්නේ. මේක නොදැන හිටියානම් අපි මේකට බය වෙලා, බයපක්ෂ වෙලා, ලැජ්ජ වෙලා, පැකිලිලා ගියාන කාමච්ඡන්දේ පාළුගේ වළම් බෙදිනවා වගේ. අපේ අර සේරම ගුණධර්ම ටික විනාශ කරනවා. ඊට මෙට වැඩිය හොඳයි අපි මේ නැති මේ පිරිසුදු සුණ සංතානේ කාමච්ඡන්දයෙන් දැන් කෙලසිගෙන එනවා කියලා දැනගන්න පුළුවන්. ඉතින් ගොඩාක් ආරක්ෂා වෙන්න තිබුණා. ඉස්සලා මුලති වලට සුනාමිය වැදිච්ච වෙලාවේදී පැයකට පස්සේ තමයි ගාල්ල පැත්තට කොළඹ පැත්තට වැදුනේ. කොච්චර දෝ බැන්නා. හරියටම මොළසි වලට වදිනකොටම අපිට නිකමට කියලා තිබ්බන සුනාමියක් එනවයි කිය. කොච්චර බේරන්න පුළුවන්ද කිය. මේක පිළිබඳව තාම ලෝකෙම කල්පනා කරනවා කොහොමද මේ එක පැසකට වදිනකොටම මුළු රටම දැනුම් දෙන්නේ. ඒක දැන් ඇලාම් සිස්ටම්ස් හදනවා. ආන්න ඔය වගේ මේ කාමච්ඡන්දේ එනකොටම දැනගත්තා නම් තව විදිහකට කියනවා නම් අපි <clears throat> බරපතල විදුලි ධාරාවක් දුවන පද්ධතියක් තියෙන ගේක ඉන්නවා එක තැනක අපි හිතමු ඒකේ තියෙන ඉන්සුලේෂන් එක කැඩලා ගිහලා වයර් එක එළියට ආවිත් අපි ඔකදී අත ගන්න යන්නේ ඉස්සලා එක චිත්තක්ෂණයකට කලින් දැක්කා නම් මේ මෙතන ඕප වයර් එක එළිවෙලයි කියලා එහෙනම් අපි 100ක් අරසයි. ඒ තිබුණාට ඒක දැක්කේ නැතුව දිගට අත ගන්න ගියා නම් සම්පූර්ණ අනතුරු සිද්ධ වෙන්නේ චිත්තක්ෂණයක්වත් යන්නේ නැහැ. ඒ නිසා උපන්නා වූ කාමච්ඡන්දය නැතුව තිබිලා උපදිනා වූ කාමච්ඡන්දය ඒ වෙලාවේ දන්නවනම් ඉතින් අර කාමච්ඡන්දය වෙන්න දින තේරම අනතුරු නතර කරලා අපිට ආරක්ෂක සංවිධාන හදාගන්න පුළුවන්. ඒකට ක්‍රිෂ්ණමූර්තිතුමා නිතරම මතක් කරන දෙයක් තමයි තමයි මේ <clears throat> පය තියන්න චිත්තක්ෂණයට කලින් සර්පෙක්ගේ. දන්නවනම් මේ සර්පෙකුට පෑගෙන්න හදන්නේ කියලා ඉතින් දුවන්න ඕනේ වමතර දකුණටද කියලා කියලා දෙන්න දෙයක් නැහැ කියලා. සත්‍ය විසකෝර නම් Taman දුවන හැටි Taman ඒ වෙලාවට ඒක අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. මට සර්පෙක් පෑගුණා මට දුවගන්න බැරිවා. මගේ කෑවා. එතකොට කරන්න දෙයක් නැහැ. එතකොට දන්නේ කෑවට පස්සේ තමයි. නමුත් අපිට අර කාමච්ඡන්දේ වගේ දෙයකදී මේ නූපන් කාමච්ඡන්දය නැති කාමච්ඡන්දයක් ඇති වෙනවා කියලා දැනගන්නවා නම් කවදා හරි ඔන්න ඔය දැනුම තුලින් තමයි කාමච්ඡන්දේ ආත්මව දන්නා වගේ එන්න චිත්තක්ෂණයට කලින් දැනගන්නවා වාගේ හිතන අමාරු කියන අමාරුයි සැලසුම් කරන්න අමාරුයි යෝනිසෝමනසිකාරය ඉස්සරහට ගිහිල්ලා අර කාමච්ඡන්දේ එන්නකොටම ලාමක අවස්ථාවේ තරුණ අවස්ථාවේදීම මේකෙන් කඩලා දාන්න පුළුවන් තත්ත්වයක් කරන්න පුළුවන් මේ විදිහට යම් විදිහකට කාමච්ඡන්දයක් ඇවිල්ලා අපි දැන් භාවනා කරන කෙනෙක් මම සීලෙක පිළිපදලා තියෙන්නේ මම කවදාහකත් ඔය කොච්චර පරිඋත්ථාන මට්ටමට කාමයේ ආවට මම වීචික්‍රමණය කරන්නේ නැහැ මරුණත් මගේ සිල්පත කඩා ගන්නෑ කියලා අපි අර කාමච්ඡන්දේ ගතහ පාගෙන කටයුතු කරන යනකොට අපි දැක්කොත් ඒකකේ හරියාකාර කටයුතු කරන නිසා කාමච්ඡන්දේ පහ ප්‍රහාණය වෙනවා එදාට බුද්ධම සතුටක් ඇති වෙන්න පටන් ගන්නවා යථාස උපන්නස කාමච්ඡන්දස්ස සහීනෝ හෝති තංච පජානාති උපන්නා වූ කාමච්ඡන්දේ අනේ මට මෙච්චර මම මේ සිල් රැකීදි මෙච්චර බණ භාවනා කරද්දී කාමච්ඡන්දේ ආවා කියලා පසුතැවිලි වෙනවා වෙනකොට දැන් හොඳට දැනගන්නවා මගේ හිත මේ මායාවේ බලවෙන හේනාවට යට වෙලා කාම ආති පඨමා සේනා කියලා නිකන් සර්ව මායාවේ දසමාර දෙනා පළවෙනි සේනාවට බණ්ඩා යට වෙලා තියෙන්නේ කියලා ඉතින් මෙයා මේක කරන්නේ තන්නේ කරේ අන්ධකාර මාධ්‍යයේ එහෙම නැත්නම් අවිද්‍යා මාධ්‍යයේ මෙන්න මේ අවිද්‍යාව නැති කරගන්න ලේෂම ක්‍රමය තමයි මම දැන් තියෙන්නේ කාමච්ඡන්දේ බව හරියටම අර මාර්සේනාවට මුණ දෙන්න ඒක තමයි ඒ මාර්සේනාවට භයානකම ප්‍රතිප්‍රහාරය කාමච්ඡන්දේ අන්ධකාරය කියන තාක්කල් අවිද්‍යාව කියන තාක්කල් කුණු මුල්ලක එකතු වෙච්ච කුණු කොටකින් ගඳක් විෂ බීජයක් දිගින් දිගට බෝ වෙන්නාසේ දිග්ගට කෙලස් වැඩෙනවා. ඕක අරගෙන අවුවට කඩලා දාපු ගමන් අර විස බීජ වල තියෙන තේරම ඒ භයානක විෂ නැකිලා මෘතෝපජීවී විස බීජ විතරයි ඉතුරු වෙන්නේ. ඒක ඊට පස්සේ කොම්පෝස්ට් එකක් වඩපත් වෙනවා. ඒ වගේ තමයි උප්පන්නා වූ කාම විතරක නැත්නම් කාම ඡන්දය සතියට සමාධියට යට වෙච්චි ගමන් අර කාමච්ඡන්දේ පුදුමාකාර විදිහේ. ඒකට වෙන නරක ගති පහ වෙලා මේ උපං කාමච්ඡන්දයන් දැකලා මම ප්‍රහාණය කළා මගේ චිත්තසංතානයේ දැනට පහළ වූ ක්ලේශය. මම සතියෙන් ඉඳලා මම සමාධියෙන් ඉඳලා යට කරා කියලා කියනකොට ඔන්න සතිය පන්දර පිහිටනවා. සතිය සති බල මහිමයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ප්‍රමාදේ අකම්පියක් තේන සති බලන් කියලා අපි ඒක මතක් කරගත්තා. දැන් ප්‍රමාදේ වැටෙන දැන් කාමච්ඡන්දය ඇවිල්ලා. නමුත් කාමච්ඡන්දය ආවයි කියලා පසුබානව නෙවෙයි, පැකිලෙනව නෙවෙයි, පශ්චාත්තාප වෙනව නෙවෙයි. කාමච්ඡන්දය ආවම මෙනෙහි කරනවා. එතන ඒක දිහා ඍජුව බලනවා. ඒ තමයි සතිය පිහිටුමයි කියලා කියන්නේ. එතකොට මේ සතිය යම් වෙලාවක චිත්තක්ෂණ 2 3 4 5 එක දිගටම සතිමත් වුණා නම් අර කාමච්ඡන්දේ පුදුම විදියට වියැකිලා පසුබාල මැරලා යන්න පටන් ගන්නවා. ඒලාට පැන පැන බහර දෙන්න පුළුවන් ශක්තියක් එන්න පටන් අර ගන්නවා. සතිය ඒ තරම බලවත් වෙනවා කාමච්ඡන්දය ඒ තරම දුර්වල වෙනවා. එහෙම නැතුව අසතිමත් වුණොත් සතිය ඒ තරම්ම දුර්වල වෙනවා කාමච්ඡන්දය ඒ තරම්ම ප්‍රබල වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වේදිකාව විතරයි අපි. අපිට තියෙන මේ වේදිකාවේ මේ නාඩගම දිහා බලාගෙන ඉඳීමේ ප්‍රේක්ෂකත්වය විතරයි. මේ ප්‍රේක්ෂකත්වයේ තුල සතිය පිහිට විලා තියෙනවා නම් පුරුදු කරලා තියෙනවා නම් ඉබේම ඒ වෙලාවට අබ්බැහියට පුරුද්දට සතිය පිහිටනවා. පිහිටපු ගමන් ඔන්න කාමචන්දේ දුර්වල යන හැටි සතිය පැන පැන භාවතාන්දර පහර දෙන හැටි බලන්න පුළුවන්. සතිය පිහිටුනේ නැත්තම් අපේ තියෙන ඔක්කොම මේ සත් සමාධිය, සතිය, වීරිය, සද්ධාව තේරම කාමචන්දේ මාර්ගේ කාබාසිනිය වෙන හැටි හොඳට දැක් ගන්න කියලා අන්තිමට අපි කාමයට නතු වෙලා අපේ චුම්න ගුණ ගන්න කෙලෙසෙනවා. ඒක නිසා ඇත්තව කාමච්ඡන්දේ නැති වෙනවා. විකතෝම මෙනෙහි කරනවා කිව්වට ඒක නිකන් මේ මේ හිත සන්තෝෂ කරන්න කියන එකක් නෙවෙයි බොහොම ප්‍රායෝගික කාරණාවක්. සර්වඥාන්සේ අත්දැකලා ඊට පස්සේ පහළ වෙච්ච ආචාර්ය પરම්පරාව දිගින් දිගටම අත්දැකලා කියන කාරණාව. ඒ නිසා අපි හිතන්න ඕනේ මේකත් මතක් කරා ඒක. ඉතින් භාවනාවට ගියාට පස්සේ අමුතු විදිහට කාමච්ඡන්දේ කුල්ප කුප්පන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි විදිහට කිපෙන වෙලාවල් එනවා. ඒසොර හරි අසරණ වෙනවා. මොනනම් විශාල ලෝකයකට මොන දිහා කියන්නේ මම භාවනා කරනවා මම වැදගත් ප්‍රවෘත්තියක් මම භාවනාකාරයෙක් කියන කොල්ලකට උත්සාහගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා බලනකොට අර වෙනදා තිබුණු විදියකවත් රැක ගන්න බැරි විදියට ඉතාමත්ම තද බල විදියට කාමච්ඡන්දෙන් ගියාම ඇතුළතින් පිටින් දෙකෙන්ම තැම්බෙන උඩින් යටින් දෙකම තැම්බෙන ආප්පයක් වාගේ පිච්චෙන පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකද අර සතිය සම්පජාන්‍ය අඩු වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් ඒ නිසයි දරුවචනන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් එන අර පාන්නේ යථාස උප්පන්නස කාමච්ඡන්දස පහිනෝ හෝති පංචපජානාදී කවදා හෝ උපදිනා වූ කාමච්ඡන්දයක් ප්‍රහාණය වෙන බව බලන්න නම් අත්ත නෑරේ ධිකතෝම කාමච්ඡන්දයට මුහුණ දෙන්න ඕනේ. ධිකතෝම කාමච්ඡන්දය මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන්න ඕනේ. ඒසට පුංචි මට්ටමේ කාමච්ඡන්ද දිනන දිනන කවන්න ඉදිරියට යෑමේ ශක්තිය තියෙන පටන් ගන්නවා. ඒ වගේම තමයි යථාස පහිනස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. යම්ම දවසක අනාගාමි මාර්ගඥානී ප්‍රහාණය වුණා වූ කාමච්ඡන්දේ නැවත නෝපදිනාතාට මගේ సంతාණයෙන් තොර වුණාට දැනගන්නකොටත් ඒක හොඳටම ඇඟට වැටෙන. තේරෙන්න පටන් අර ගන්නවා. ඒ රසායනික ශාරීරික ඇතිවෙන වෙනස්කම්, ඒ වගේම කාම වස්තුන් කෙරෙහි ඇති වෙනස්කම්, කාමයේ ආවට මම බය නොවෙන ගති මුදුවට එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කාමච්ඡන්දය කියලා කියන්නේ ඇත්තටම දුක්ඛ සත්‍ය සමුදය. වෙන විදිහට කියනවා නම් අපි ප්‍රධාන වශයෙන්ම සංසාරයේ අතිබඳ තබා තියෙන ප්‍රධානම ධර්මය. ආහනේ ධර්මයේ පිළිබඳව පිළිකුල් කරන දායකල් නම් කවදාකවත් ධර්මාභෝධයක් නම් වෙන්නේ නැහැ. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ කාමච්ඡන්දයත් එක්ක වැඩ කරන්න ගියාම ඕකේ මට්ටම් හතරක් පහක් තියෙනවා. ඒක පිළිබඳව හොඳ ලස්සන විග්‍රහයක් පරිසම්මිදා මාර්ගය කරනවා. ඒක දිහා ඇත්තම පරිසම්මිදාව කියලා කියන්නේ යම් කිසි සිව්පිලිසිඹියා කියලා අපි මේකට කියන්නේ අත්ථ ධම්ම නිරුත්ති ප්‍රතිභාන විදිහට ඕනම සංකීර්ණයක් ආපමකට ලෝකාර්ථය දානවා. මිනිස්සුෝ දන්න අර්ථයෙන් අර්ථය දානවා. ඊගාට ධර්මතාවයේ තේරුම් ගන්නවා. හේතුව මේකයි ඵලය මේකයි ආදී වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් කාරණාව දන්නවා. නිරුක්තිය කියලා කියන්නේ ඒක භාෂාවට නම් වන හැටි දන්නවා. සංනිවේදනය කරන හැටි දන්නවා මේ සංසිද්ධිය මෙහෙමයි. ලෝකයා දකින්නේ මෙහෙමයි. ධර්මානුකූලව ආර්යයන් වහන්සේලා දකින්නේ මේකයි කියලා කියා දීමේ භාෂා ව්‍යාකරණයකට දාන්න බුණ නිරුක්තිය කියනවා. ඒ අතරතුර මේ ලෝක ස්වභාවය ලෝක ස්වභාවයෙන් දැනගැනීමේ තාරාතිරම් තියෙනවා. ඒකේ ඉහළ ඇත්ත වෙනවා පහළ ඇත්ත වෙනවා. ඒ වගේම ආර්යයන් වහන්සේ ළමක් මේක දකින්න හැටි. විෂදව දකින්න ක්‍රම තියෙනවා, දුර්ලභ දකින්න ක්‍රම තියෙනවා. එවැනි සිද්ධියක් දැකලා අනුන්ට කියා දීමේ තාමත්ම දක්ෂත්වය ඉන්නවා, දක්ෂ අඩුවත්වය ඉන්නවා. අන්න ඒකේ හොඳටම අර්ථය වැටෙන හොඳටම ධර්ම වැටෙන හොඳටම නිරුක්තිය වැටෙන එක තමයි ප්‍රතිභාණය කියලා කියන්නේ. අර මුල් ඥාන තුනේ ශ්‍රේෂ්ඨ මට්ටම. ආනේ ප්‍රතිභාණ සහිත අත්දම නිරුක්ති ප්‍රතිභාණ <clears throat> පහල කරන්නයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ පටිච්චසමුප්පාද මාර්ගයේ දේශනා කළා කියන්නේ. ඒකදී පෙන්වලා දෙලා තියෙනවා ඒ කාමච්ඡන්දේ වාගේ ඒකට කියන්නේ මෙතන අපි ගත්තේ නීවරණ කියලා, නීයානා වරණ කියලා. ඒක දේශනා කරලා තියෙන්නේ නෙක්ඛම්මං අරියාණං නීයාණං. නෛෂ්ක්‍රමයේ අතහැරීමයි ආර්යයන් වහන්සේලාගේ නික්මීමේ ක්‍රමය. නෙක්ඛම්මං අරියාණං නීයාණං. ඒ නෛෂ්ක්‍රමයේ කරන්න නම් අපි නාම රූප ධර්ම වල ඇත්ත ඇති හැටි දැක ගන්න. දැක්කේ නැත්නම් අල්ල බදා ගන්නවා. චතුරාර්ය ඥාන දර්ශනේ ඇති වුණොත් පමණයි මෙතන ස්ත්‍රියාවක් පුරුෂයෙක් ඇත්තේ නැහැ. මෙතන තියෙන නාම රූප ධර්ම පමණයි. මේ නාම රූප ධර්ම වල අත්‍යන්ත ලක්ෂණ තමයි අනිච්ච දුක්ඛ අනාත්මකම්. ඕකේ ඇති අල්ල බදා ගන්න දෙයක් නැහැ කියලා ඒ අත්‍යර දැමීමට අවශ්‍ය කරන්නා වූ පරිසරය නම් වන ඇත්ත ඇති නැත්තම් ඒ පුද්ගලයාට අතහරින්න බැරුව යනවා මේ. ආන්නේ විදියට ඇත්ත ඇති හැටි දැකීම වළක්වන ධර්මයට අපි කියනවා කාමච්ඡන්දය කියලා. කාමච්ඡන්දං අරියා නීයාන වරණ. ඒ ආර්යයන් වහන්සේලා නික්මීමේ මාර්ගයේ ආවරණය කරනවා කාමච්ඡන්දේ මාර්ගයෙන් එක රූප කොටක් ස්ත්‍රියාවක් කියලා අපි නම් කරනවා. තව රූප කොටක් පුරුෂයෙක් කියලා නම් කරනවා. ඒකෝට පුරුෂයාට ස්ත්‍රී රූපේ තරම් මන බඳනාව තව දෙයක් නැහැ. පුරුෂයාට ස්ත්‍රී වාගේ ස්ත්‍රියට පුරුෂය වාගේ ඉතින් මේ බන්ධනය නිසා දිගින් දිගට දිගින් දිගට සංසාරේ යනවා අපි යම් වෙලාවක මේ ස්ත්‍රී රූප පුරුෂ රූප කියන එක විපස්සනා රැයෙන් බලනවා නම් ඉතලා බලනකොට මේ දෙකේම කියන්නේ කිසිම වෙනසක් හොයාගන්න බැරි පටවි ආකෘතිය ජෝවායෝ පමණයි මොනම ක්‍රමයකට කපල කොටලා බැලුවා ආන්නේ විදිහට ඒ රූප රූපස්කන්ධය කියන්නේ නාම කොටස් රූප කොටස් වෙන් කරකට දැක ගැනීම සඳහා නැවත නැවතත් මේ රූපේ දකින්න කියන මොහොතක් පාස මෙනෙහි කරනවා නම් දකින්නවා දකින්නවා දකින්නයි කිය. එහෙම නැත්නම් ඒක පිළිබඳව සාධ්‍යයක් ඇහෙනවට ඇහෙනවයි කිය. ඒක ගණක් සුණක් වයින්වට පිඳිනවයි කිය. රසයක් බලනකොට රස බලනවයි කියලා. පහස ලබනකොට පහසයි කියලා. ඒක පිළිබඳව හිතනකොට ධර්මතාවය කියලා කවදාකවත් අර විදිහේ බැඳීම මතකලයකට ගිනි සිබ්බා වගේ ලව්ගින්නක් වගේ පැතිරෙන්නේ නැහැ. මේ දේ කරන්න බැරි වෙන්නේ හිත කාමච්ඡන්දෙන් ආතුරවම. ඒ නිසා කාමච්ඡන්දන් නියානා වරණ. තේන කාමච්ඡන්දේන නියුත්තත්ත අරියානං නියානං නප්පජානාති. එවැනි කාමච්ඡන්දයාගෙන් අපි වැහිලා පටලවිලා ඉන්න නිසා ආර්යයන් වහන්සේලාගේ නික්කේ මාර්ගය අපිට රහසක්. තේන උත්තං කාමච්ඡන්දන් නියානා වරණ. ඒ නිසා කාමච්ඡන්දේට නියානා වරණයක් කියලා කියනවා. මේ කාමච්ඡන්දය නීවරණයක් වෙන්න හතර ස්ථානයක් පෙන්ලා දීලා තියෙනවා ආගමික ජීවිතය තුළ ඒක පරිණාම වෙන හැටි. අපි දානයක් දෙනකොට දාන උත්සක්කුප්පඨානේ එකත්තන් කියලා දානය දෙනකොට අපි ත්‍යාග හැඟීමක් පහළ වෙනකොට අපි එක විදිහකට කාමච්ඡන්දය කපලා හරිනවා. අපි දස දාන වස්තු අතින් දහස් කරනකොට අපිට ඇති වෙනවා සද්ධා විහිය සති සමාධි ආදී ධර්ම කොටාසයක් සාගාසි මුත්තාන හොඳට ත්‍යාග ජීවිතයට දන් දීමට හුරු කරපු කෙනාට ඒ දාන දෙන වෙලාවේ කාමච්ඡන්දේ එන්නේ නැහැ. ඒක මුදා හැරීමක් සිද්ධ වෙනවා ඒක. එතන කාම ආසාව නෙවෙයි වෙන්නේ තම සතු කාම වස්තුවක් පින්තකහෝ අනුසතු කිරීම. අන්නේ වෙලාවේ කාමච්ඡන්ද දුරු වීමක් වෙනවා. අපි ඒකට කියනවා දානයි කියලා. ඕනම ආගමක් පටන් ගන්න ඔතනින්. ඊගාට සමත නිමිත්ත උප්පඨානේ ඒකත්තං කියලා මූල කර්මස්ථානේ හිත දාලා සමතය කියන්නේ මේ ආනාපාන වගේ සමතයට කරනවා ඒකේ ආරම්මණයේ හිත 100%ක්ම බැඳුනොත් ඒකට ඉන්නේ නැහැ ආමච්ඡන්දේ බාධා කරන්නේ. ඒසොරත් කාමච්ඡන්දේ නැති වෙනවා අපි අර කලින් ගත්තා වගේ අරමුණ හොඳටම ගෙවිලා ගෙවිලා ගියා. සති සමාධි තියෙනවා නිවර්ණයක් නැහැ අපි ඒකම දන්නවනම් හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ වෙලාවේදී කාමච්ඡන්දයක් එන්නේ නැහැ. ඒත් ඒකාග්‍රතාවය නිසා. ඊගාවට ඇති වෙනවා වලක්කනෝපත්තාන ඒකත්තන් කියලා දකින දකින අරමුණේ ධාතු ස්වરૂපේ බලන්න. මේක කියන්නේ පඨවි ආපෝ තේජෝ වලින් පය තබනකොට ඇතිවෙනා වූ තදගතිය එනකොටම අපිට දවසක ඒක ගැන පරිචයක් ඇති වෙනවා තියෙන්නේ මේ පඨවි ස්වභාවය. තව වෙලාවක තියෙනවා ඒක උණුසුම සිසිල් ගතිය ආපෝ ස්වභාවය මේ පය පොළවේ කියලා ගත්තට මේ ධාතු පයේ තියෙන ධාතු පොළවේ තියෙන මේ ධාතු පටලවිලක් වෙන්නේ පොළවේ ධාතු පොළවට හිටිනවා පයේ ධාතු පයට හිටින්නේ මොකද පයේ ධාතු වල ආබන්ධනයක් තියෙනවා ආපෝ ධාතුවේ පොළවේ පඨවි ධාතුවේ ආබන්ධනයක් තියෙනවා පඨවි වශයෙන් එකට ගැටිලා අවබෝධ කරාට උස්සනකොට පයේ කොටස් පයේ තියෙනවා පොළවේ කොටස් හිටිනවා මෙන්න මේ විදිහට විසිරියන්නේ නැත්නම් මොකද ආගන්ධන ශක්තිය නිසා. ඒකෙම තද ගති වශයෙන් තේරෙනකොට පඨවි ධාතු ආදි වශයෙන් යම් වෙලාවක පඨවි බාහිර පඨවි ධාතු අභ්‍යන්තර පඨවි ධාතු පඨවි ධාතු පමණයි කියලා තේරුම් ගත්තා නම් පඨවි ධාතුව කෙරෙහි හෝ තමන්ගේ পায় පිළිබඳව කවදාකවත් කාමච්ඡන්දයක් එන්නේ නැහැ වෙනකොට එන්නේ මොකක්ද ධාතු මනස්කාරය අපි කැම ගන්න වෙලාවේදී මේ කැම දකින්න කොට ඇති වෙන ආසාව අත ගන්න කොට ඇති වෙන හැඟීම මුඛයට ගත්තට පස්සේ ඇති වෙන රස හපනකොට ඇති වෙන දේ ගිලිනකොට ඇති වෙන දේ වශයෙන් හොඳට පිටක් පෙරක් පාස හොඳට මෙනෙහි කරමින් කරන්න බලන්න කා මෙකෑම සඳහා හැත්තව රසගේදී අඩු වෙන්න පටන් ගන්නවා මේ විදිහට ඕනෑම දෙයක අපි අර ඉඳා ඉගෙන ගත්තා ආරම්භන ద్వාර තදුවපන්න කියලා ඒ ඇති වෙන තදුපපන්නේ වශයෙන් රසයක් ගන්න බින්දකොට ආහාර රසයක් ඒ බුද්ධිය රසය මිහිරියාව හොඳට දැක්කොත් ඒක පේන්න තියෙන්නේ රස හයයි තීත්ත තත තියෙනවා ඇඹුල් රස තියෙනවා ලුණු රස තියෙනවා කටුක රස තියෙනවා මිරිස් රස තියෙනවා කොච්චරයි වෙන මොනක්ද ඕක තමයි ඔය ඕන සූප සාත්‍රයකින් මතු කරන්නේ ඉන්නේ හැම දෙයක් නැහැ. ඉතින් ඕක දිහා හොඳට බලන ස්වරූපයෙන් කැම ගත්තොත් එහෙම කවදාකවත් අර කැමේ පිළිබඳව විශාල සංభాෂණයක් නැහැ. අනිත් එක ඉතාමත් වැදගත් දේ තමයි ඕනෙම රසක්. ගක් වෙලාවක් හපනකොට එකම කිරි රස තේනවා. ඕනම කැමක්. මොන චිත්ත රසක් වුණත් ගක් වෙලා හපාපයිනේ කිරි රස වෙනවා. ඕන පැණි ගහක්. අපාපයින් කිසිදස වෙනවා. ඒ කිසිදස වෙනකන් හදුව කවදාවත් ඩයබටික්ස් වෙන්නේ නැහැ. ඒක ඉතින් හොඳටම ෂුවර් එකක්. ඒ නිසා කියනවා දියවැඩියාව මොකෙන් නැත කරන්න පුළුවන් කියලා. මේ පැණි රස එනකොටම ගිල්ලොත් තමයි පැණට ගියොත් තමයි ඕක සුක්‍රෝස් වශයෙන් යන්නේ. නැත්තම් මෙහි ජීව ජීවලා ජීවල පල්ලෙහාට ගියොත් යන්නේ නැහැ පල්ලෙහාට. ඒ නිසා ඕනම දෙයක එන්නකොටම සතියට ලක් කරොත් ඒක පිළිබඳව තියෙන භයානකමක් හෝ අතිරේක ලාභයක් මොනවාක් අතේ නැ නිවර්ණ කඩන්න පුළුවන්. මේකට කියනවා වය ලක්ෂණ උපත්ථාන ඒකත්තන් කියලා මෙවගේ තියෙන මේ ධාතු ස්වභාවය දැක්කම ඒකේ පේන තියෙන මේ ක්ෂය වෙන, වැය වෙන ක්ෂණික මරණයක් තමයි හැම දෙයකම තියෙන්නේ. එතින් කියොත් එන්නේ අවචන්. ඉතින් කියනවා විපස්සනානුකූලව නිවර්ණ දිහා බලන හැටි. ඊට පස්සේ කියනවා මොස්සග්ගපඨානේ ඒකත්තන් කියලා ආර්යයන් වහන්සේලා කාමච්ඡන්දේ දිහා බලන්නේ හිටි. උන්වහන්සේලා කියන එක නිදහස් වීමේ මාර්ගයක් වශයෙන්. කාමච්ඡන්දේ දකින්න. ඒ නිසා දාන දෙන මට්ටමේදී අපි කාමච්ඡන්දේ අරිනකොට දානේ මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරනවා. චිත්ත භාවනා වශයෙන් කරන වෙලාවේදී ඒකාග්‍රතාවය ඇති වෙනකොට අරමුණ ඒකාග්‍ර වෙනකොට කාමච්ඡන්දේ ප්‍රහාණය කරනවා. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? පරිවෘත්තානි කෙලස් පමණයි. විපස්සනා වෙදී ධාතු මනසිකාරයට යනකොට ක්ෂණික මරණය දකිනකොට ක්ෂණික චිත්ත ඒකාග්‍රතාව වෙනකොට කවදාවත් වෙන්නේ නැහැ කාමචන්. මේ වල ලක්ෂණ උපට්ඨානේ විපස්සනා යෝගාවචරයට වෙන්නේ ඒක. ඒකවලත් කාමචන්ය පිළිබඳව යම් කිසි පරිචයක් ආත්ම ශක්තියක් චිත්ත ශක්තියක් ඇති කර දෙයි. ආරයන් වහන්සේලාගේ වෙනස් ක්‍රමයකට බලන්න පුළුවන්. ඒ නිසා කාමච්ඡන්දය පිළිබඳව අපි සාකච්ඡා කළොත් සමථ යෝගාවචරයක් වශයෙන් අපි කියන්නේ කාමච්ඡන්දේ නම් වූ නීවරණ ඇති කරන්නේ චිත්ත ඒකාග්‍රතාවය නම් වූ ධානාංගයෙන් කියලා කියනවා. සමථය ගැන කතා කරනවා. විපස්සනා ගැන කතා කරන කියන්නේ තියෙන්නේ කාමච්ඡන්දේ නම් වූ නීවරණය අපි නැති කරන්නේ වය ලක්ෂණපත්ථානේ කියන ධාවියන්ගේ ධාතුන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය දැකීම. අනිත්‍ය දුකනාත්ම දකින්න කෙනාට අර කියන විදිහේ ඒකාග්‍රතාවයට එහා ගිය ගතියක් තියෙන ඕනම දෙයක් විනිවිද යන්න පුළුවන් ශක්තියක් තියෙනවා එහෙම විනිවිද යන නිසා තමයි අස්පනා අපිට තියෙන ආනාපාන නැත්තම් පය කියනකොට මේ පයේ ඇති වෙන්නා වූ ඒ උණුසුම් සිසිල් ගති කම්පන සංචල ගති එහෙම නැත්නම් කනවක් කන වෙලාවක තමන්ට වැටහෙනේ රස ඒක රූපයක් දකින වෙලාවේදී දකින රූපේ දකින්නයි කියලා මෙනෙහි කරනකොට කවදාහක්වත් ඒක හරියට මෙනෙහි කිරීම වෙනවනම් කාමච්ඡන්දේ ඉන්න බෑ. ඊට පස්සේ විනස්තාවයකට තමයි ආර්යයන් වහන්සේලා දකින්නේ විදිහට කාමච්ඡන්දේ පිළිබඳව කතා කරන්න ගියොත් ඕන තරක තමන් බලන දෘෂ්ටි කෝණය හැටියට තමන්ගේ භාවනා ප්‍රතිපදාව ජීවන වෙලා තියෙන හැටි හැටියට කාමච්ඡන්දේ පිළිබඳ විවිධ අර්ථකථන දෙනවා. ඒ නිසා කවදාහකවත් කාමච්ඡන්දේට ස්ථිරසාර නිට්ටය අර්ථකථනයක් නැහැ. ඒකත් අනිත්‍යයි. ඒ නිසා අපිට කාමච්ඡන්දය පිළිබඳව දකින්නකොටම බය වෙන දෙයක් නැත්තේ නෑ. අපි ලැහැත්ති වෙන්න ඕනේ. ඔය යකාවේ කියන තරම් කළු පාට නැහැ. ඒකට හොඳට මොන විදිහට කතා කරන්න පුළුවන් නම් ඒ යකා දවසක අපිට බිම දාගන්න පුළුවන් වුණොත් ඒක පල්ලවෙනිම මාර සේනාව. බිම දාගත්ත වෙනවා. හැබැයි ඒ ධ්‍යාන මේ විපස්සනා වශයෙන් මේ කාමච්ඡන්ද බිම තැබීම ස්ථිරතාවයක් නෙවෙයි. ඔබේ චිත්ත ශක්තිය වැඩි කිරීමට වෙන తాවකාලික දෙයක්. මෙන්න මේ විදිහට විපස්සනාවෙන් කාමච්ඡන්දේ වට වට එහෙම නැත්නම් මෙලහීන කර කර කටයුතු කරන එකට ඔය ඉවුරුම පන්දිස්සාංශ කියන්නේ බොක්සින් ගේම් එකකදී ඒ ප්‍රතිමල්ලවයට දකුණ දකුණ වෙරාවේ ගහලා ගහලා ගහලා ගහලා හිම්බත් කරනවා මිනිස්සු විහිගගා බලන ඉන්නවා නමුත් මෙතන යන්නේ මාරාන්තික සත්මක් යන්නේ අන්තිමට ගිහිලා ගිහිලා හිම්බත් වෙච්චලා නොකවුට් එකක් දීපුවාම 10ට ගන්න එකන් එන්නේ. එදාට තරගේ තීන්දුවයි. අන්න ඕක තමයි මාර්ග ඥානදී සිද්ධ වෙන්නේ. මාර්ග ඥානදර හිම්බත් කරගෙන කරගෙන කරගෙන ජයගත්ත කෙනා උත්තරීයක් බලලා එකක් කනකොහම ආය නැගිටින්න බැරි වෙලා වැඩනවා. අන්න එදාට කාමච්ඡන්දේ බලන්නේ අර දානි දෙන කෙනා කාමච්ඡන්දය අයින් කරන බැල්මෙන් නෙවෙයි. ධානයකදී තියෙච්ච ඒකාග්‍රතාවයෙන් කාමච්ඡන්දේ බලනවා නෙවෙයි. වයලක්කනෝ ප ဋ ාණයෙන් බලනවා නෙවෙයි. ආර්යයන් වහන්සේලා බලනවා ඒ සම්පූර්ණයෙන්ම ආපහු නොයන කාලට කඩා ගන්න පුළුවන් ශක්තියකින් බලන්න පුළුවන්. එසා කාමච්ඡන්දේ පිළිබඳව සාමාන්‍ය පොතකින් බැලුවොත් ඕන වෙලාවක 90කට වැඩිය රචනාවල් විස්තර වෙලා තියෙන්නේ දාහණයට සම්බන්ධ කාමච්ඡන්දයයි ධ්‍යානයට සම්බන්ධ කාමච්ඡන්දය විතරයි. විපස්සනාවට සම්බන්ධ වෙච්ච වෛලක්ඛනෝපත්තානේ ඒකත්තං කියන්නේ. ඒ ක්ෂණික සමාධියෙන් කොහොමද මේ කාමච්ඡන්දේ කපන්නේ කියන එක බුද්ධ ධර්ම නෙමෙයි කියලා ගන්න කියන තරම්. ඕකනේ බුදුහාමුදුරුවෝ කිව්ව කොහොම දෙයක් අපේ පොත්වල නැහැ කියලා හරියට රණ්ඩු. මේකට අවශ්‍යයි මේ ධ්‍යාන භාවනා අවශ්‍යයි අර්පණ සමාධියක් අවශ්‍යයි කොහොමද මෙච්චර මේ කෙලෙස් සහිත ලෝකේ එදිනදා වැඩ කරන ගමන් ඊයේ වගේ පුළුවන් දොම කාමච්ඡන්දයත් යට කරන්න කියලා හරියට ආඩපාලි කියන කතාවක්. නමුත් ඒක නිසා පැහැදිලිව පේන්න තියෙන්නේ ඒත්තු ඒක කරලා නැති නිසා ඒත්තන්ට එහෙම සැක හිතෙන එක සාධාරණයි. අපිට තියෙන අනුකම්පා කරන එකයි. ඒකට උත්තර දෙන්න යන්න බෑ. උත්තර දෙන්න ගියොත් නිකං අර හපාගෙන ඉන්න බල්ලෙකුට හැප්පුණා වගේ නිකං අවශ්‍යනවා බලුවා බලුපරයක් විතරයි ඉතුරු වෙන්නේ. අපිට කරන්න තියෙන හරිය ඇත්ත. ඕගොල්ලන් කියනවා කාමච්ඡන්දේ දුරු කිරීමේ දාන ක්‍රමය කියලා විකට කරගෙන යන්න අපේ කිසි විරුද්ධ භාවයක් නැත ධාර්මිකයි. ඒ වගේම සමත භාවනා කළා කාමච්ඡන්දේ යටපත් කරන්න පුළුවන් ඒක සාධාරණයි. නමුත් මේ බය ලක්ෂණෝපත්තාණය කියන අනිත්‍ය දුක්ඛ අනාත්මගේ ලක්ෂණ භාර්යයන් කර්මස්තන්දය යට කිරීම කියන එක පිටර බුදුරජාණන් වහන්සේ ලෝකෙට එකතු කරපු තවත් දර්ශනා පණිවිඩයක් නෑ. ඒ මොකද ওই බුදුහාමර පහළ වෙන්නේ ඉස්සරත් අර කලින් එක තිබුණා. ධානී මේ කාමාසාව දුරු කිරීම ප්‍රතිපදාවක් වශයෙන් ඉදත් වෙනවා. ධ්‍යාන මාර්ගයෙන් දුරු කිරීමක් තිබුණා. බුදුරජාණන් වහන්සේ එකතු කරපු එකම දේ තමයි මේ පය ලක්ෂණෝපට්ඨාන ඒකක්ඛණ්ඩය. මේක හරීම සෙල්ලක්කාර දෙයක්. ඒ මොකද කාමච්ඡන්දෙට එන්න ආරිනවා. බය නැහැ. ඒකට එනකොට බය නැහැ. ඒ එනකොට මෙන්න නැති කාමච්ඡන්දෙකට ආවා කියලා දැනගන්න. ආපුහම ආපු බව දැනගන්න. ගියාම ගිය බව දැනගන්න. ආන්නේ විදිහට කාමච්ඡන්දෙ පිළිබඳ සතිය පිහිටවීමේ. ප්‍රමිනිච්ච කාමච්ඡන්දය කියලා. හොඳටම තේරෙනවා කාමච්ඡන්දෙ නැතුවම කවදාවත් නිවන් ලබන්න බෑ කියලා. අත්‍යවශ්‍ය අංගයක් කියන කාමච්ඡන්දය. නිසා යම් ආකාරයකින් කාමච්ඡන්දය සංසාරයට බැඳ තැබීම සඳහා පාශයක් වෙනවද? ඒ ප්‍රමාණයම කාමච්ඡන්දය ගැන දැන ගැනීම ජීවනන්ත ආර්යයක්. කියනත්තම් කාමච්ඡන්දය දුරු කිරීමමයි මේ නිස්සරණය කියලා කියන්නේ. මුක්ඛම්මය කියලා කියන්නේ. ඒක නිසා ඒ කාමච්ඡන්දය පිළිබඳව මේ දක්වන දර්ශනවල විවිධ කෙනා විවිධ දේවල් කරද. ඒ නිසා මතක් කරනවා මේ විපස්සනා භාවනා කරන ඇත්තෝ. එහෙනම් විපස්සනාවේ කාමේ වය ලක්ෂණෝපත්ථානේ එකත්තන් කියන විදිහට කාමච්ඡන්දය දැක් ගන්න පුළුවන් ඇත්තෝ. කරුණාකර මේ දාන ආදී වැඩ නිසා කාලේ නාස්ති කරන්න එපයි කියලා. විපස්සනා කරන වෙලාවේදී දාන කතා කතා කරන්න ගන්න එපා ඔළුවට. ඒක එක්කොට ක්ලේශයක් වෙනවා. විපස්සනා කරන වෙලාවේදී මට ධ්‍යාන නැහැ කියලා පශ්චාත්තාප වෙන්නකට ඒක ක්ලේශයක් වෙනවා. අපි දැනගන්න ඕනේ දැන් අපිට තියෙන කාමච්ඡන්දත් එක්ක මූණට මූණ දාලා වැඩ කරන එකයි අවශ්‍යතාවය ආරක නැහැ මේක නැහැ කියලා අනන්ත නරකයි. අපිට මේ වගේ කරන්න බැරි වෙලාවල් වල අපි ධාන මාර්ගෙමුත් මේක කරන්න ලෑස්ති වෙනවා. පහසුකම් නැති වෙලාවට ධාන මාර්ගෙමුත් කරන්න. නමුත් විපස්සනා වේලියට ආවට පස්සේ මේ මූණට මූණ දාලා සටන් කරන වෙලාවේදී මේ වෙලාව නාස්ති කරන්න නරකයි අනික් වැඩ කළා. ඒ නිසා යෝගාවචරය විපස්සනා යෝගාවචරය තමන්ගේ චර්යාව, තමන්ගේ දින කාලසටහන අනුම්මතාරයා කියනවා මෙයා කියනවා කියලා වෙනස් කරන්න ගිහිල්ලා වැටුණට කවුරුත් වගේ කියන්නේ නැහැ. ඒසයි පුදුල විශාල ඥානයකින් මේකේ භයානක සංසාර භයානකම දැනගෙන හරියට කරන පින්කම් පවා, අහන බණ පවා, කියවන බණ පොත් පවා හරියටම තේරුම් ගන්න ඕනේ විපස්සනාවට ධෛර්යයක්. විපස්සනාට කුළු ගැනීමක් වෙනවා නම් ඒකාන්තයෙන්ම අපිට අර ඉදිරියට යන්න ගැම්මක් කරනවා. එහෙම නැත්නම් අපි කරකවල අතහැරියා වගේ මේ විදිහට කිරුවොත් එහෙම කවුරුත් දන් දෙන එකක් නැහැ. මෙහෙම කිරුවොත් මෙහෙම වෙන්නේ කියලා নানা ප්‍රකාර මම දැන මම විතර බැනුම් අහලා නැහැ ඔය ප්‍රශ්නේදී කවුරක් අහන්නේ. මොකද මේ පොඩි කාලේ ඉඳලා මම ගැටියක් තිබුණා ඒ සාමාන්‍ය ලාමක කුසල් වලට යනකොට ඇදිලා යන්න දිගටියක්. ඉතින් ඒක සමහරලාට පේනවා කට්ටියට. අර විතරම අහන ප්‍රශ්න ආපුවම මම තමයි මෝඩකමට උත්තර දෙනවා. දුන්නාට පස්සේ මට මතක ඒ දවසක හැන්දෑවේ නමේ අමාට විතර වෙන්න සිවි සාකච්ඡා පටන් ගත්තේ පාන්දර දෙකමාර වෙනකම්. ඒ වෙලාවට විභාග ඉවරයි නිකන් අර යුනිවර්සිටි හිතන් දනිවාඩ දෙනවා කියලා වෙලාවල් තියෙන්නේ. ඉතින් දිගට කයිවා පුජ්ජේ පාන්දර වෙනකම් මේ විදිහට ওই වැඩ වලින් වැඩක් නැහැ කරනවා නම් කරන්න තියෙන්නේ මේකමයි කියලා මගේ අදහස. අනික දෙගන්නේ මේ ආගම රැකෙන්න ඕනේ, චාරිත්‍ර රැකෙන්න ඕනේ, මේවා කරෙන්න ඕනේ, මේ පින්කම් කරෙන්න ඕනේ. දිගට යනවා. ඉතින් මේකදී මම මේ මම යකින් මෙහෙම වැරදුනහම මම කියන්නේ මේවා ඉතින් පටලවෙන්න යන්න එපා. හොඳට තේරුම් ගන්න ඕනේ නීවරණයන් දුරු කිරීමේ ක්‍රම හතරක් අපේ ශාසනයේ කියනවා. ඔය එකක්ම නෙවෙයි. දාන ජීවත් එකක්. ඊට වැඩිය ලොකුයි ධානයකින් අයින් කරන එක. ඊට වැඩිය ලොකුයි අනිත් සුඛනාත් වශයෙන් විපස්සනා වශයෙන් කරන එක. මේ දෙක නම් ශනික සමාධියක් ඇති කරගැනීමේදී දක්ෂකම්. ඒකට විතරයි අවසාන වශයෙන් අර ආර්යයන් වහන්සේලා විසින් අත්දැකේ අවසාන මේ නීවරණයන් පිළිබඳව පරිසමාප්තාර්ථය ගන්න පුළුවන්. කවවම කවදාකවත් ඒ සමත නිමිත්ත උපට්ඨානේ කට්ටන් කියන එකෙන් නැත්නම් සමත නිමිත්ත මුදුන්පත් කරගැනීම ලැබෙන ඒකාත්ම භාවයෙන් ඒක මේ චිත්ත ඒකාග්‍ර භාවයෙන් ඇති කරගන්න නීවරණයන් පහ කිරීම කවදාවත් ඉස්තිර නැහැ. කවදාවත් ඒක නිෂ්ඨාවක් නෙවෙයි. කල යුත්තේ නම් වයලක්කම උපට්ඨානේ එකක් නම් ධර්මයාගේ කය වය දෙක දැකීමි ඒ තුලින් නිවන දුරු මේ නිවර්ණ දුරු කරගෙන මේ කමේ පාල කිරීම. ඒ නිසා තනි තනි මේ මොකක්ද කියන්නේ තනි අඟ වේනගේ අඟ වාගේ තනි සසනක් මෙතන තියෙනවා. බෙදා හදා ගන්න ගිය ගමන් අපි ඒකාන්තෙමර ලාමක ක්‍රම වලට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ භාවනා කරගෙන කරගෙන යනකොට නම් මේ බණ ඇහෙනකොට නම් තේරෙනවා මේ වගේ අපි වැඩි අදිෂ්ඨාන පූර්වකව හරියට කලියුත්තර බලවිත දැනගෙන ගියොත් අපිට බොහොම ලේසි. එහෙම නැතුව අර කාමච්ඡන්දයට බරව ඒ යුතුයකම් මේ වගකීම් එම ඔක්කොම දාගත්තොත් අපිට ඒක නීයානා වර්ණයක් වඩටපත් වෙනවා. ඒ නිසා කොයි වෙලාවෙ කොහොම කරන්න ඕනද කියන එක කල්ලාතෝ තීන්දුව කරන්න බෑ. අපි හැම වෙලාවට ඒක අදාළ ඥානෙ ඒ වෙලාවට පහල කරගන්න එළඹ සිටි තත්ත්වය පිළිබඳ සත්‍ය පිහිටවා ගන්න පටන් අරගත්තොත් කාමච්ඡන්දේ බොහොම හොඳ අපිට අභ්‍යාසයක් ලබා දෙනවා. ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනවා. ඒ නිසා කාමච්ඡන්දේට ක්‍රියා කරන ආකාරය අනුව අපේ ප්‍රගමණය හොඳට දැක ගන්න පුළුවන්. මොකද කාමච්ඡන්දේ නිතරම බැට දෙමින් පහර දෙමින් කියන දෙයක්. ආන්නේ පහර දෙනදී අපිව පරීක්ෂා කරන්න ආපු දෙයක්. අපේ ಗುಣ, අපේ හැකියාවන් පරීක්ෂා කරන්න ආපු දෙයක් මිස ඒකට බය වෙලා ඒක නොදකින් ඒක නොපතන් කියලා යන්න පටන් අරගත්තොත් අපි පරීක්ෂණේ මගේ ඇරියා වෙනවා. ඒ නිසා කාමච්ඡන්දේ පිළිබඳව මේ හතර ආකාරයෙන්ම දැනගෙන දිගින් දිගට දිගින් දිගට කටයුතු කරුවොත් අපි කරන කුසල් හැමදාම අධිකුසලයක් බාටපත් වෙයි. දානයක් දුන්නත් අපි දාන දෙන්නේ දැන් අන්නර විපස්සනා ස්වරූපයෙන් දැනගෙන කරන දානය පිළිබඳ සතුටක් වීම ගැන තමයි අපේ ලොකු පිළිතිය. සමත භාවනාවක් කළත් ඒ සමත භාවනාදී ඇතිවෙනා වූ නීවරණයන්ගේ තොර தත්ත්වේ නීවරණයන්ගෙන් තොර தත්ත්වයක් බව දැනගැනීමේ දක්ෂකමයි අපිට තියෙන්නේ. තොර වෙච්ච බවෙන් ඇති සතුට බුද්ධි විඳගෙන නිත්‍ය ධම්ම සුඛේ විහෙරණ එක නෙවෙයි. ඒක ට්‍රැප් එකක්. ඒක පාසයක්. ඒ පාසය ගන්න නැතුව මට කාමච්ඡන්දේ දැන් නැහැ. ඒක නැති කරගත්තම සමත ක්‍රමයකට. දැන් කාමච්ඡන්දේ නැහැ කියලා හොඳට දන්නවනම් සමතීදිගේ තව ඉස්සරහට ගිහිලා අවශ්‍ය කරන්නා වූ ඒ ධ්‍යාන tattwa ලබා ගැනීමත් අපහසු නෑ. ඒ නිසා කාමච්ඡන්දේ නිදහස් වීම දක්වලා තියෙන ණයකින් නිදහස් වෙනවා වගේ කියනවා. එනේ කාම ආශාව කියන්නේ ණයක්. කාම ජීවනය කියලා කියන්නේ ණයක්. ඒක දඩයක්. ඒක සිපිරිකයක්. ඒක ලෙඩක්. ආන්නේ ලෙඩෙන් අතහරුවාට පස්සේ අනික් කට්ටිය අපිට ලෙඩ දාන්න හදනවා. මොකද මේ ලෙඩ දාගන්නේ නැත්තේ කියලා. කසාද ප්‍රශ්නෙත් කට්ටිය අහන මොකද වඳින්නේ නැත්තේ කියලා. අර අධිකාරම් මාත්‍රයෙන් අහුවා ටෙලිවිෂන් එකේදී මම බැලුවේ නෑ මහත්ය විවාහලා නැද නෑ. ඇයි මහත්ය විවාහ වෙන්නේ නැත්තේ කියලා. මම මහත්යෝ මහත්ය හිරේ වැටෙන්න කැමතිද කියලා. නෑ කිව්වා. මහත්යෝ කසාදෙට අපේ සිංහලෙන් කියන්නේ හිරයක් ගන්නවා කියන එක. මම හිරේ වැටෙන්න කැමති නෑ කිව්වා. ඉතින් ඒක අනිකට වෙන්නේ ඇහි කටු වැනෙනවා. මොකද මේ අනික් මිනිස්සු මං වගේ කුෂ්ඨ රෝග හදාගන්නේ නැත්තේ මොකද ලෙඩ දාගන්නේ නැත්තේ කියලා ඒ නිසා මම අවුරුදු 26 ඉඳලා 36 දක්වා ගත කරපු කාලේ ওই ප්‍රශ්නෙට මම උත්තර දෙන්න දෙහිලා බලනකොට මට ලේසිම වැඩේ වුණේ කොණ්ඩේ වවාගත්තම රැවුලවවාගත්ත නැබලකට එනකම් කොණ්ඩේ වවාගත්ත දිගටම දීලා නිකම්ම නිකම් මොලේ නැකක් වෙච්ච මිනිස්සු වගේ තමයි ඉන්නේ එහෙම නැත්නම් මේ ප්‍රශ්නට උත්තර කියලා බේරන්නේ නැහැ. මොකද කාමච්ඡන්දේ ඉන්නේ නැත්තඳ අනික්කත්‍ය කාමච්ඡන්දයෙන් ගැලවෙන්න කටයුතු කරනවා කියන එක මහ භයානක ත්‍ත්වවාදී වැඩක් වගේ පේනවා. ඔය පාකිස්තානයේ කාලයක් තිබුණලු එතන ඇෆ්ගනිස්තානයෙන් ආපු පුරුද්දක් වෙන්නේ නැති සෑම කෙනාම මේ මංජාවි බොන්න ඕනේ. ඒ හැටියෙම දාම කඩු කුඩා බොනවාමයි. ඒ ජාතික චාරිත්‍රයක්. කවුරු හරි බොන්න නැත්නම් කියලා දෙදට දානවලු පිස්සු කියලා. ඒ වගේ තමයි මේ ලෝකයේ හැම කෙනාගේම ගහගෙන තමනුත් ගහගන්න ලෝකයක්. ඉතින් මේකෙන් ගැලවෙන්න හදන කෙනා ගංගදිගේ හිත පිනා කෙකුවා. නිසා යෝගාවචර චරිතය වැඳිය යුතුයි. ඒ වගේ තාමත් ඉන්නේ මේ කාම භෝගී පුද්ගලොත් එක තාමත් මේ ගහගාරික පුද්ගලොත් එක්ක ඉන්නේ. ආන්නේ මේ ඉන්න ගමන් ඒ ගොඩක් නෑ මේ ගොඩක් නෑනේ. කිලෝමිලෝ දෙක තියෙන අතරමැද මේ කාමච්ඡන්දය වගේ තාමත්ම ගැඹුරු ධර්මත් එක්ක මේ පුංචි සතිය කියන උපකරණය ළඟ තියාගෙන මේ කරන සටන ඇත්තටම වැළිය යුක්තයි. ඒ නිසා අපි සුගතන් ප්‍රවක් කියලා කියන්නේ බුද්ධ හරියුත්තමයන් වහන්සේලා. මෙවැනි පිරිසක් දකිනවා නම් මොන්න තරම් සතුටු වෙයිද? පුළුවන් ගමනක්ද මේ යන්නේ? තෝලියක් කියලා ගමනක ඉහළට යනවා වගේ විශාල ධෛර්යයක් ඇති කරගෙන සම්බුවක් ලබාගෙන සාදයක් සත්කාරයක් බලාගෙන නෙවෙයි. සාමාන්‍ය වගේ ගමන කවියදිලා ඉන්නවා කියලා අපි පුළුවන් තරම් චිත්ත ශක්තිය ඇති කරගන්න. ඇති කරගෙන බලනකොට අර විද්‍යාව මරන්න මේ මේ සරුවචනාංශයේ දේශනා කළ තියෙනවා මේ වගේ ශක්තියකින් කටයුතු කරනවා නම් මහණෙනි හිමාලය කන්දෙන් බලට පලන්න පුළුවන් දෙකට මේ වගේ මේ පාතු තුච්ච අවිද්‍යාව මොකද්ද කියලා හරි ඉතරම් දැඩි අධිෂ්ඨාන ශක්තියකින් තමන් ගත්තයේ ශ්‍රද්ධා විරිය නැති සමාධි ප්‍රඥා විධාන වඩනකොට ඉතාලන බැරි දේවල් කරදරයි. ඒකට අවිද්‍යාව නිවරණ කියව බොහෝම පුංචි දේවල් බාටපත් වෙනවා. ඒක සඳහා අපි සද්දන්ත කුලේ ඇටෙක් ගෙවිල ගන්න ඕනේ. කැටකිරිල්ලක් වගේ වෙන වෙන හිතකින් කරන්න බෑ. වෙන වෙන දෙයක් නිවරණ ලොකු වෙනවා. අපි සද්දන්ත කුලේ ඇටෙක් වගේ බලනකොට නිවරණ නිකන් බටබඳුරක් වගේ පුංචි වෙනවා. ආන්නේ බලන්නේ යන්න නම් මම පැහැදිලිව ප්‍රකාශ කරන කවදාහකවත් දානකින් ඇති වෙන ශක්තිය නීවරණ පොඩි කරන්න බෑ. ඒ වගේම ධ්‍යානකින් ඇති වෙන ඒකාග්‍රතාවයෙන් නීවරණ පොඩි කරන්න බෑ. නීවරණ පොඩි කරන්න අනිවාර්යයෙන්ම තමන්ගේ ඉදිරිපත් වෙන දේ තුල ධාතු මනස්කාරය. චනික සමාධිය. චන වශයෙන් බිලිබිලි යන ගතිය. නැත්නම් චනික මරණය දැක්කහනම් ඒක ඒකාන්තම නීවරණයෙන්ද ප්‍රධාන උත්තරයක් වඩපත් වෙනවා. ඉතින් එහෙම මේ සියලු දෙනාටම ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. අද තේමීනක ධර්ම දේශනාව මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු මේ මේක පිළිබඳව වුණත් තව මේ අතර මේක ජීවන පිළිබඳව කාමච්ඡන්දේ ගැන ඉගෙන ගන්නකොටත් ජීවන පිළිබඳව පොඩි පොදු මේ සැලකීමක් සිද්ධ වෙනවා. නමුත් ඒ අතරමැද ඉතින් අර ව්‍යාපාද සීල මිද්දාදී වශයෙන් මාතෘකා විචත් විචිත්‍රත්වයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි තව ටිකක් වෙලා ගන්න වෙයි. ලැබෙන පාරත් ඒ අර ආමත් ඡන්දය ගැනම ඉගෙන ගන්න. ඒ අතරමැද ඉවරන ධර්මත් එකින් එක කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අර මෙතෙක් කල් කරගෙන ගිය පාරෙම තමයි ඉදිරියට යනවා නම් මේක අල්ලගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එහෙමනම් මේ බණක් විතරක් අහුවට බොහොම හරි මොකද්ද මේ කියන්නේ කොහෙද කියලා තේරුම් අරගන්න. ඒ නිසා මම මගේ මගේ නිරීක්ෂණය තමයි එකම පිරිසක් එක එකම සූත්‍රයක් ගන්න බොහෝම ඇතුළට යනවා නම් එන්නේ එන්නේ එන්නේ කැමරකට යන්න පුළුවන් නිසා සතුට වෙනවා ඇති මාස තුනක් වෙන්න හම්බ වෙච්ච එක ගැන කියලා. ඒක මම රාශියට තියාගන්න යන්නේ නැහැ. මම කියන්න හදන්නේ මේ ගත්ත ගැම්ම කඩා ගන්න එපා. කඩලා ඉවරනට පස්සේ ආයෙසරයක් ඉතින් වැටුණට පස්සේ වැටුණයි කියලා කියන්න බෑ. හම්බ වෙච්ච වෙලාවේදී ඒක ලාමක දේවල් වලට කනදිනු කරන්න යන්න එපා. හිතු කරන්න යන්න එපා. හිතු කරන්නේ යන්නේ ගියොත් තමන්ගේ මාර වැරදිච්චව හරි කියව ශක්තිය ගන්න ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැතුව නම් ඉතින් වෙන ක්‍රමයක් මම නම් දන්නේ නැහැ. ඒක නිසා මේ මෙතෙක් වෙලා අපි ඉදිරිපත් කරපු අදහස් පිළිබඳව කීසු කලීසු දෙයක් තියෙනවා නම් අපි ඒකට අනුකම් දීලා නැත්නම් අපි චාරිත්‍රානුකූලව දෙවියන් පින්දීමේ ඥාතින් සිහිපත් කරගැනීමේ පරමාර්ථ සිහිපත් කරගැනීමෙන් අපේ දේශන ශ්‍රවණ සැසුවාර සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ අටසිල් සමාදන් වෙලා ඉන්නේ නැත්තෝ එහෙනම් මේ දැන් මේ වෙලාවට ක්‍රියාත්මක වෙන භාවනා ඉල්ලේ නැත්තඳ මේ පොදුවේ කියන්න පුළුවන් දැන් භාවනා කාලේ පැයකට වැඩි වැඩි කරන්න වෙලා තියෙනවා ඒක නිසා හැම කෙනෙක්ම කාලසටහන වශයෙන් උදේ 6ට වෙනකොට පහමාරට විතර ඉන්න පුළුවන් නම් අපිට වැඩිපුර උදේ පාන්දර වෙලාවක් ගන්න පුළුවන් ඒක මම දන්නේ මේ කාලසටහන සකස් කිරීමත් හොඳයි කියලා නමුත් සම්මුඛ පරීක්ෂණ කරනකොට පේනවා මෙතෝදි ටික වෙලාවක් ඉන්න දෙන්න වෙලා තියෙනවා. දෙවෙනි එක 9ට වාඩි වෙච්චාම ඒක 10ට ඉවර කරන්නේ නැතුව 10 මාර 11 වෙනකන් දිගටම යන්න දෙන්න වෙනවා. ඊට පස්සේ දෙක තුන නම් කොහොම ගියාවයි මොකද ඒක ටිකක් අමාරුවෙන් අල්ලන්න ඕන එක. ඊට පස්සේ වාඩි වෙන වාඩි වෙනලා ඊගාට දෙන සක්මන ගැන හිතන්නේ නැතුව දිගට යන්න ඕන නිසා යම් කිසි කෙනෙකුට ඉන්න බැරුව පිට වෙන්න වෙනවා නම් අනික් අයට බාධාවක් නොවන විදිහට කිට්ටුවක සද්ද කරන්නේ නැතුව පැයක වෙලාව මදිලකයක් දැන් පේන්න තියෙනවා. ඒ වගේ මේක වැඩ ගන්න පුළුවන් පිරිසකුත් ඉන්න නිසා භාවනා කාලේ පොඩ්ඩක් වැඩි කරන්න ඒක ලෙවලාර දෙපැත්තෙන් කාලේ හොයා ගන්න වෙනවා. ඒ වගේම ධර්ම සාකච්ඡා ධර්ම දේශනා පුළුවන් තරම් අඩු වුණාට ඒක ප්‍රශ්නයක් නෑ. දැන් තියෙන දැනුම හොඳටම ඇති. නමුත් ඒකෙන් මම ඒක කපලා දාන්න උත්සාහ කරනවා නෙවෙයි. අපි මුල් මුල් දවස්වල වගේ මූලික හඳුන්වාදී මොනවාක්වත් කරන්න යන්න ඕනේ නෑ. කවුරු හරි අලුතෙන් එනවනම් ඒකට මට වෙනම වෙලා ගන්න පුළුවන් එහෙට ගිහිල්ලා මෙතෙන්දී හඳුන්වා දීම මේ අලුත් කිරීම නැතුව ආපු වේගය මේක ඇති කර ගන්න ඕනේ. ඒක නිසා අපි හෙටත් අටහමාර සමයමාර නැත්නම් අටහමාර දහමාර සර්ව සාකච්ඡා පවත්වනවා. ඊට පස්සේ දාසිනේ සිකුරාදා අවසාන දවසේ සිකුරාදාත් අපි සතිපට්ඨාන ධර්ම දේශනා පවත්වනවා. අනිත් එක මෙතෙක් කමඨහන් සුද්ධ කරනකොට මම සාමාන්‍යයෙන් හැම කෙනත් එක්කම පළවෙනි දෙවෙනි කමටහන් සුද්ධ කිමිසාරේ සවිස්තරව කෙරුවා. නමුත් හැම කෙනාම ඊට පස්සේ මේ දවස් දෙක අද දවස් හැරයක්වත් මට හම්බෙන්න අවශ්‍යයි. ඒ නිසා පුළුවන් තරම් හොරුද්දක් තියෙනවා. මොකද හැම කෙනෙක් කොලේ පිටි සටහනක් ලියාගෙන ඉන්න ගතියක් තියෙනවා. ඒ සටහන ලියන්නේ ඉතල මේ කොලේ කියවන්න ඕන. කොලේ කියවන මේ කොල කියනවා නේද? සිංහලෙන් තියෙනවා ඉංග්‍රීසියෙන් තියෙනවා. ඒක මගේ නෙවෙයි මගේ ගුරු දේවයන් වහන්සේගේ වෙලා. මේ විදිහට බලලා පුළුවන් තරම් කෙටි කරගෙන ඉන්න ඒ අලගිය මුලගේ විස්තර මොකුත් ඕන කරන්නේ නැහැ. මෙන්න කර්මස්ථානේ මෙන්නවා මෙනේ කිව්වේ මෙහෙමයි වැටුනේ. ආනේ ක්‍රමයට යනවා නම් බොහොම ඉක්මනට අනික් කට්ටියට වෙලාව හපයන්න පුළුවන්. එතකොට මටත් විවේක තියෙන නිසා හුඟක් වෙලාවට මට අර දෙක තුන පරියන්කේ එහාට මට මෙහෙට එන්න හම්බ වෙන්නේ නමුත් එහෙම අවශ්‍යතාවයක් නැත්තේ නෑ. දැන් තමයි දන්නවා ඉතින් අර එකිනෙකාගේ විවේකයට ගරු කිරීම ඒ වගේම එකිනෙකාගේ හිමීට වැඩ කරන කතියට ගරු කිරීම එළියෙදිත් පේන්න ඕනේ අතුලෙදිත් පේන්න ඕනේ. මේකට <clears throat> තමයි අර අපි දවස් තුන හතක් හරි කරන ආව ගැම්ම හොඳ ජවාදීක කරගන්න පුළුවන් වෙයි. ඒක මට හිතෙනවා මතක් කරන්න. ඒ නිසා පුළු පුළුවන් අය විශේෂයෙන්ම පහමාට උතර මේ ශාලාව ආලෝකවත් කරලා වැඩ කරන්න කවුරු හරි ඉදිරියපත් වෙනවනම් එන කට්ටියට කරතයි මම ඇත්තටම සතුටුයි මේකේ ඉන්න කට්ටිය දොරවල් අතර වහනකොට බොහොම විවේකීව කරනවා සමහරුන්ගේ තාම තියෙනවා ඒ ගතිය පොඩ්ඩක් සැලකනවා මදි ගතියක් අර ඇතුල් වෙනකොට පිට වෙනකොට ඒක ආත්මයි අත්තරක වෙන්නේ නැති එකට අපි කියන දොස් කියන්නේ නරකයි. නමුත් මේකත් වැඩි නිකන් ශල්‍යාකාරයකට ඇතුල් වෙනාසේ බුදුහාමුදුර වැඩ ඉන්න ගැළපිලියකට ඇතුල් වෙනාසේ ගෞරවය තියෙනවා. හැම යෝගාවචරයකටම රහතන් වහන්සේ කෙනෙකුට වගේ සලකන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අර එකිනෙකා කෙරෙහි මේ අනවශ්‍ය හිතේලි පහළ වෙන්න ඉඩ දෙන එක ගෞරවය දිගට දිගට යන්න ඕනේ. ඒ වගේම සංඝයා වහන්සේලා කෙරෙහි පුළුවන් තරම් ගෞරව කටයුතු කටයුතු කරන්න ගෞරව කර ආශ්‍රය කරන කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා බුල්ලුවන් තරම් හැම කෙනෙකුටම මේ කොහොම ලොකු ගෞරවයක් දෙනකොට පූජා පුදුන කෙනාට තමන්ට නැවත පුදුලි ලැබෙනවා වගේ තමන්ගේ தත්ත්වෙත් තිස් වෙනවා. ඒක මේ භාවනා කාලාවට හලකන්නවා. මේකට මේ මේ මොකද කියන්නේ සල්්‍යාකාරයකට වගේ බුදුන් වැඩින් තැනකට වගේ සලකන කටයුතු කරන්න ඕනේ. එතකොට ඕන කෙනෙකුට ඉඳ ගන්න පුළුවන් ඕන කෙනෙකුට සක්මන් කරන්න පුළුවන් පටලැවිල්ලක් එන්නේ නැහැ. ඒ නිසා 10ට කරන 9ට කරන එක 10 මාර වෙන එක උගල දෙනෙක් දැනටමත් කරගෙන යනවා. හැන්දෑවෙත් uh, තුනෙන් පස්සේ පාඩි වුණාට පස්සේ ඒක දිගටම කරගෙන යන්න පුළුවන් තරම්. එහෙම මේ ඒකේ ප්‍රශ්නයක් කාටරි මොනවාරි කීකියමක් තියෙනවද මම දැනන්නේ මම දැකපු අත්දැකීමක් අනුව මම මේ මතක් කරන්නේ. එකඟ දෝ නැද්දෝ එහෙනම් අපි මේ ධර්ම දේශනාවේ අවසානයේ ලකින්න බලාපොරොත්තු වෙනවා ගාථා සජ්ජායනා කළ සියලු දෙනාම එකතුව මේ රැස් කරගන්න ලද උතුම් පින මේ දේවල් ආරක්ෂා කරන අපිට මේ රටෙහි තුරු කරපු සෑම සියලුම පේන නොපෙන සියලු දෙනාම සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා හිත සාදර කරගන්න. ඒ වගේම අපේ නෑදෑයින් ඉන්න ඇත්තෝ නැති ඇත්තෝ සියලු දෙනාවත් මේ පින දැක සාදු කියලා අනුමෝදන් වෙත්වා. අපිටත් මේ යන බාහිර තවත් ශක්තියකින් ධෛර්යයෙන් බලයෙන් යනු මිස ආපස්සට එන විදිහේ අසුරක් හෝ වෙන ධර්මතාවකින් තොරව බාහික ධර්ම දුරු වෙලා හැකි ඉක්මනින් මේ කටයුතු සාක්ෂාත් කරගන්න අපිට මේ කුසලයේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණේ වගේ භාවනා මේ කුසලයේ හේතු වේවා කියන අදහස තියාගෙන සියලු දෙනාම එත්තාවතා චාදී ගාථා සජ්ජානාට පිළිඹු. <coughs> එත්තාවතා චිවම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ ජීවා සම්බ සම්පatti සිද්ධියා චිත්තාවතාචයම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා චිත්තාවතාචයම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා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 සතං සමාදමෝ හෝතු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපානපත්තිය පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමෝ යමෝ හෝතු යාව නිපානපත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු ශිරදලාම ඉන්න විදිහට වන්දනා කරගන්න මම ආශිර්වාද ගාථාව සජ්ජායනා කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු සුවපත් වෙත්තා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුඛී හොතු සෝපත්තිත්වා සෝපත්තිත්වා